ඒ කියන්නේ අපි මේ සංඝයා වහන්සේ නමක් පාරට වැඩම කරලා මේ දානශාලාවේ හැන්දෑවේ බණක් කියනවා කියන එක තම කලාතුරකින් වෙන දෙයක්. මේ සඳහා ඇත්තටම අපි මානසික මහත්තයා ඉන්න කාලේ ඉඳලම ලොකු ඉල්ලීමක් ඇවිල්ලා තිබුණා දායක පිරිසකින් හැන්දෑවරුවට ඒ අත්තන්ගේ හිත මෙහෙවීම සඳහා සංඝයා වහන්සේ නමක් වදලා බණ කියනවනම් හොඳයි කියලා. මටම පුද්ගලිකව කීපතාවක් ආර්දනා කරලා තිබුණා. නමුත් අපි අර විවේකේ සලකලා ඒක නොකරන්නමයි තීන්දුව කෙරුවේ පස්සේ අපි කාලයක් මට මතකයි බණ විකාශන කිරීම සඳහා යන්ත්‍රයක් ගෙනල්ලා කැසට් දීලා අහන්න සකස් කරා මූලික බණ වගේක් ඒක එච්චර අල්ලලා ගියේ නෑ මොකද අර සංඝයා වංශේ නමක් ඉදිරිපිට තියාගෙන බනහන වගේ ඒක සම්බන්ධ වෙච්චි නැති නිසා කෙසේ නමුත් මේ මේ ගොඩ නැගිල්ලේ වැඩ කෙරුණන් ඇත්තරම දායකයන් සඳහා තමයි ඒ දායකයන්ගේ තියෙන ඇත්තට මේ ලැබුම් ගෙවල් වල තිබුණ ඉතාමත්ම දුෂ්කරතාවයන් නිසා වරුදු 40ක් පරණ ගොඩ නැගින නිසා අපි මේක සැලසුම් කරා නමුත් ඉතින් දායකයන්ගෙන් අපි සමාව ඉල්ල ගන්න ඕනේ දැන් මේක අපි පාවිච්චි කරන්න හදන්නේ දායකයන්ගේ පහසුටත් වඩා භාවනා මධ්‍යස්ථානයක් සඳහා. ඒකේ අතරමඟදී වෙච්ච පෙරලියක්. ඉතින් ඒකට වග කියන ඇත්තෝ තමයි ওই භාවනාවට ඇවිල්ලා ඉන්නේ. ඒ ඇත්තෝ තමයි ওই ගන්තිය ගැහුවේ. ඒ ඇත්තෝ කිව්වා මේකේ අපිට නතර වෙන්න පුළුවන් නම් ස්වාමීන් වහන්සේ අපි මේ වැඩ පිළිවෙලට උදව් කරනවා. අපිට මේ දායකයෝ ඉන්න දෙනවනම් අපිටත් දවස් 10ක් එක දිගට ඉන්න දෙන්නේ කියලා. කියන කාන්තාවන්ට රාත්‍රියේ දවස් 10ක් ඉඳ ඉඳ දෙන්නේ කියලා. ඊට පස්සේ මේ අදහස මම අපේ කාර්ක සභාව දැම්මට පස්සේ කාර්ක සභාව කිව්වා මෙතන මේ පේන ටැංකිය දෙකෙන් පල්ලෙහා ආරණ්‍යයෙන් පිට. ඒකේ කොහොමවත් කාන්තාව නතර වෙන්න නිසා මේ කට්ටිය දවස් 10ක් හිටියට ප්‍රශ්නක් නැහැ. ඊට පස්සේ තමයි ඔය භාවනා මධ්‍යස්ථානයක් කරගැනීමේ මූලික බීජ පැලවුම්. ඊට පස්සේ යම් යම් ක්‍රම වලට අවුරුදු 3 4ක වෙලක ඉඳලා 2006 වෙන්නේ නැති මම හිතන්නේ මම ඉස්සල්ලාම ඔය පිටරට සංචාර සඳහා පෙළඹුණේ ඒ වෙලාවෙ ඉඳලා මේකට මුදල් ආධාර එකතු කරන්න පටන් ගත්තා. ඒ මුදල් ආධාර දීමෙන් නම් අපි පැහැදිලිවම කියනවා ඒ ලාංකාවේ දායක පිරිසට වැඩිය ගොඩාක්ම ආධාර අපිට දුන්නේ මේ විදේශගත සංක්‍රමික ශ්‍රී ලාංකික බෞද්ධයන්. ඉතින් ඒ වැඩේ කරගෙන යද්දි ක්‍රමයෙන් අර දායකයන්ගේ පහසු සඳහා ඇති කරපු මේ ගොඩනැගිල්ල අන්තිමට භාවනා මධ්‍යස්ථානයක් කිරීමේ දැන දක්වා ගියා. හැබැයි එතෙන්දිත් මම කියනවා මේ ගොඩනැගිල්ලේ සැකිල්ලට අපි කිසි වෙනසක් කළේ නැහැ. ගොඩනැගිල්ල සැකිල්ල එහෙමයි තියාගෙන හිටියේ. අපිට තිබුණු ඒ මුදල් තත්ත්වයට යටතේදී මේක හතර ඇඳපු ගයක් එන්නේ. දැන් අපි ඒකෙන් කෑල්ලක් අරගෙන ගොඩ නැගුවා. ඒ ගොඩනගෙන යනකොට සෑහෙන අපහසුකම් වලට මතු වුණා අපි මේ <clears throat> රටේ පවතින මුදල් තත්ත්ව ඒ වගේම මේ තත්ත්ව පාලනය යටතේ ලංකාවේ තියෙන ගෘහ නිර්මාණ ශිල්පීය උපමාන අර්ථමය කරන්න ගියාම අපි හිතුවට වඩා ගොඩාක් වේදම් කරන්න සිද්ධ වුණා. ඉතින් අපි ප්‍රතිපත්තිමේ තීන්දුවක් ගත්තා අවුරුදු 50කට අලුත් වැඩිය නැති වෙන විදිහට කරන්න ඕනේ කියලා. ඉතින් ඒකෙදී හේතු ගන්නන්න සිද්ධ වුණා විශාල වශයෙන් අපට ඇයි මෙච්චර මේකට වේදම් කරන්නේ කියලා. ඒක නිසා හංගලා කරන්න සිද්ධ වුණා. හොරකමින් කරන්න සිද්ධ වුණා මේක කාටවත් කීකියක් කරන්න බෑ. මොකද කාටවත් තේරෙන්නේ නැහැ. අරණ්‍ය සේනාසනයක තියෙන ඒ තාමත්ම කොහොමද කියන්නේ? අල්පේච්ච ජීවිතයත් එක්ක බලනකොට ඇයි මෙච්චර සුකෝපිපුගේ දේවල් කොටනගන්නේ කියලා. කාර්ක සභාව විරුද්ධ වුණා, සංඝයා විරුද්ධ වුණා, රට්ටු විරුද්ධ වුණා, අපිට සිද්ධ වුණා කාටත් කියලා මේක කිසිසේත්ම සංඝයාගේ භාවනාවට හෝ ඒ තියෙන අර පිටිමැසින් ජීවිතේ නෙවෙයි මෙතන යන්නේ මේ ඉන ඇත්තන්ගේ පහසුවක් දෙන්න හදන්නේ ඒ වගේ භාවනා කරන්න කියලා. මේවා මේ බබා නලවන්න වගේ හුරතල් කර කර හුරතල් කර කර තමයි මේ වැඩේ කරේ. ඉතින් ඒ කරන වෙලාවල් වල ඉතින් දහංගට තීරම ධන જાති දැම්ම සංඝ ගැටක් දැම්මා. ඒක නැතුව කරන්න බෑ. මම අද එතන ඉඳගෙන ඉන්න නිසා මට සතුටින් කියන්න පුළුවන් ඒකේ මුල ඉතනම මම ක්‍රියාත්මක වෙච්ච නිසා කරන ගමන් ඇත්තටම උනේ දායක පිළිසෙට එන්නේ එන්නේ තිබුණු පහසුකම් ටික අඩු වුණා. ඒගොල්ලෝ ඉන්න දැන් කඩලා දැම්මා වැසිකිලි පහසුකම් නැතුව ගියා. බුද්ධිය ගන්න දැනක් නැති වුණා. මම සන්තෝෂ වුණා ලියන මහත්තයයි හරහා හිටපු කෙනෙක් නැසේ. ඊට මතර සෑහෙන අවහසුකම් වලට මුහුණ දෙන්න ඕන. හැබැයි මම පැහැදිලිවම කියනවා කිසියම් දායකයෙක් මේ වෙනකන් අපට චෝදනා කරේ නැහැ. දුෂ්කරතාවට වින්දා මුගාවක් දායකව නැවිත්තරිය පවුරු දවස් 10 ගත්තොත් 140ක් විතර දායකෝ නැවිත්තට ඇරියා මොකද මෙහි ඇවිල්ලා ඉන්න පහසුකම් නැහැ වයස කම්ම කෙනෙක් ආවොත් ඉන්න තැනක් නැති නිසා කියලා. කොහොම හරි අද ඉන්න තත්ත්වෙදී ඔය දෙක මැදින් ගිහිල්ලා අපි උඩ තට්ටුව භාවනා මධ්‍යස්ථානයක් වශයෙන් උත් යට තට්ටුව දායකයන්ගේ පහසු සඳහා යොදවලා අපි මෙතන ඉන්නවා. ඉතින් ඒ ඉන්නකොට අද මම පල්ලෙහාට ආවේ ඇත්තටම දායකයන්ගේ මනදොල සපුරන්න බණ කියන අදහසකින් නෙවෙයි භාවනා කරන පිරිසගේ දෛනික අපි කරන වැඩපිළිවෙලේ කියන රාත්‍රියේ බණට ඊයේත් අපි හවස හම්බුණා ඒක එච්චරම සම්ප්‍රදාන කුල බණක් උනේ නැහැ නමුත් ඊයේ දායක පිරිස අපි සම්බන්ධ කරගත්තේ නැහැ ඒක අපි උපදේශ පන්තියක් වශයෙන් කරගත්තා නමුත් අද දායක පිරිසගේ මම එනකොටම ලියන මාත් එක දායක පිරිසගේ ලොකු මොනාවක් තියෙනවා සාන්ත බණ අහන්න එන්න මං එන්න එපයි කිව්වයි. ඒ මොකද මේ මේ වැඩ පිළිවෙලට බාධා වෙන්නේ. මං කියවා නෙවෙයි කකුල් දෙක හොදලා ගන්න උඩට. මොකද මේක දායකයන්ගේ තැන. මේ ගොඩනැගිලි හැදුවත් දායකයන්ද ඉල්ලීමක් කළා තිබුණේ දායකයෝ. නමුත් මේකට මෙතෙන්ද එනකන් ගොඩ ගැනීමට මේ භාවනා කරන පිළිස උදව් කරාට දායකයන්ගේ ඉස්සර තිබුණු කැමැත්තක් මේ. ඒ නිසා ඒ වුණත් මම කියනවා මම මේ කියන බණ මේ දායකයන් කියන බණක් නෙවෙයි භාවනා කරන පිළිසකට කියන බණ. ඉතින් ඒක ටිකක් සමහර වෙලාවට බරපතල වැඩිකමක් තේරෙන්නේ නැතිකමක් තියෙනවා නම් ඉතින් සමා වෙන්න ඕන. ඒකට කරුණු දෙකක් තියෙනවා එකක් මම මේ බණ යෝජනා කරන්නේ නැත්නම් බණෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද අද පටන් දවස් 10ක් භාවනා කරන භාවනා පිළිසත අවශ්‍ය ධර්ම දැනුම ලබා දීමටත් ඒ වගේම භාවනා උපදෙස් ලබා දීමට. ඒක නිසා දවසින් දවස දවසින් දවස ධර්ම මාතෘකාව වෙනස් කරන්න එක මාතෘකාවක් දිගේ ධර්ම දේශනා වලියක් පන්තියක් පවත්වන එකයි කරන්නේ. ඉතින් ඒක <clears throat> නිසා සමහර විටක දායකයන්ගේ පැත්තෙන් බලනකොට අසාධාරණයක් වෙන්න පුළුවන්. මොකද මේක භාවනාවට අදාළ බණක් කරන්න බලාපොරොත්තු. ඉතින් ඒක පිළිබඳව දායකව තරහද මන් දන්නේ. කමන්නේ නැද්ද? කමක් නැතුණා කරන්න දෙයක් නැහැ. මම තීන්දුව කළා ඉවරයි මෙහෙම කරන්න කියලා. නමුත් මම සාදරව ඉල්ලා හිටිනවා. මේ ඉස්සරහා ඉන්න භාවනා කරන පිරිසත් දිව්‍ය ලෝකෙන් ආපු කට්ටියනේ ඕ වගේම කට්ටියක්. ඒගොල්ලෝ මේ වගේ සම්බන්ධ වෙලා වෙලා වෙලා දැන් භාවනා කරන නිසා අපි දායකයෝ මීට ඉස්සරහට මීටත් වැඩිය එක දවසක් රැයක් ඇවිල්ලා බණහල යනවා නෙවෙයි මෙතන නතර වෙලා දිගට භාවනා කරන පිරිසක් වඩපත් වේවා කියලා මම ඉල්ලා හිටිනවා. මේක ඇති කරපු ඒ ධම්මනිසන්ති ස්වාමීන් වහන්සේගේ මුලින් ඉඳලා තිබුණේ අපි මේ අවුරුදු 40ක් අපිට කන්න බොන්න දීපු දායකයෝ මොන විදිහකින්වත් මේ කොන් කරන්නත් එපා ඒගොල්ලන්ගේ අනුදැනුම පිට යන්න ඕනේ මේක හුදු පින් කරන පොලක් නෙමෙයි භාවනා මධ්‍යස්ථාන බවටපත් වෙන්න ඕනේ ඒ සඳහායි මුල් ගාලා තිබෙන්නේ ඉතින් අපි මේ ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ඒ උත්තරමයන්ගේ අදහස් තමයි මේ ක්‍රියාත්මක කරගෙන යන්නේ අපිට චෝදනා තියෙනවා අපි සංකර වෙලා තියෙනවා මේ සුඛභෝගී වෙලා තියෙනවා එහෙම නැත්නම් අර අල්පේච්ච ජීවිතේ අයින් කරගෙන තියෙනවා කියලා. මේ ඉන්න කට්ටියන හරි සතුටුයි. අපි දැන් හොඳ පහසුකම් තියෙනවා කියලා ඔක්කොම කෑ ගහනවා. ඒ කෑ ගැහුවට තව පැත්තකින් අපි බැනුම් ගන්නවා. මම බලන්නේ දෙකමද ප්‍රයෝජනයක් තියෙනවා කියලා. වැඩක් වෙනවද කියන එක. ඉතින් ඒකට අපිට ඇත්තටම දායකයන්ගේ කාය සාක්ෂි අවශ්‍යයි. දායක පිරිස තමයි ඒක දැනගන්න පුළුවන් වෙන්නේ මේ වෙන වැඩ පිළිවෙල අපි කරන මේ <clears throat> ieval දොරවල් වල ගත කරන ජීවිතත් එක්ක සම්බන්ධ කරන්න පුළුවන් කියලා. ඉතින් මේ ඒ වාතාවරණය විස්තර කිරීම සඳහා මම වෙලාව ගත්තේ ඇත්තටම මගේ හිතේ තියෙන සතුටේ. ඒ මොන જાති විවේචන හෝ සාධක බාධක තිබුණත් ධර්ම මේ වශයෙන් අපි අදිෂ්ඨානයක් ගත්තොත් ඒක ඉදිරියට යනවා ඒක මොනම තාලින්වත් නැතර කරන්න බෑ. ඒකේ එක සාක්කියක් මේ. එක්කෙනෙක්ගේ අදහසක් නෙවෙයි සාමික අදහසක්. ඉතින් මේකේ ඔක්කොගෙම අපි කරන්න හදන්නේ මේ ගොඩනැගිලි විලුවෙන් කරපු ඒ දායක අදහස් දාන රස දාන වස්තුව වෙනුවෙන් කරපු දායක අදහස් සියල්ලම තියෙද්දී අපි මේ කරන්න හදනේ දානේ හරහා භාස සමා සීලෙට ගිහිලා සීලෙන් සමාධියට යන්න. ඉතින් ඒක නිසා දේශනාව ගොඩක් වෙලාවට භාවනා සම්බන්ධ කරගෙන යන්නේ මම උත්සාහ කරන්නම් ඒ තොරතුරු ඉස්ලාම් බණහන කෙනෙකුටත් භාවනා උපදේශයක් ඇති වෙන විදිහට කුසල ඡන්දයක් පහළ වෙන විදිහට ඒ වගේම හැබෑ වෙනසකට පදනමක් වෙන විදිහට ධර්ම දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. මම හරි ඉස්සරහින් ඉස්ලා කර ඉස්ලා දේශනා කරපු මේ pāli වාග්මාලාව එනතම් pāli උද්ෘතයේ දකින්න හම්බ වෙන්නේ සරුවච්චන් වහන්සේ විසින් දේශනා කරන ලද මේ ත්‍රිපිටක දේශනාවේ සූත්‍ර පිටකයේ විශේෂයෙන්ම සංයුත්ත නිකායේ ඛණ්ඩක ඛණ්ඩ සංයුත්තේ. ඒකේ මේ පංචස්කන්ධය එහෙම නැත්නම් මේ භාවනා ජීවිතය අපි කියන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන එහෙම නැත්නම් උපාසකලා මේ කුණු පංචස්කන්ධය කියලා කියන්නේ. අන්නේ පංචස්කන්ධය ගැනයි මේ කතා කරන්න හදන්නේ. ඒක තියෙන්නේ සංයුත්ත නිකායේ ඛණ්ඩවක්. මේ සූත්‍රය කියන්නේ කජ්ජනීය සූත්‍රය කියලා. කජ්ජනීය කියන එකෙන් අදහස් කරන්නේ කහ දමනවා වගේ කියන අදහසක්. ඉතින් ඒක දේශනා කරන සරුවචනාංශේ එන්නේත් අමෝහතු තාලයකට. මම අද ඉස්රාහින් තියාගත්තේ දවසේ මාතුකා වශයෙන් කජ්ජනීය සූත්‍රයේ මුල් කොටස නැත්නම් අපි කියන්නේ නිදානි. යේකේච බික්කවේ සමනාවා බ්‍රාහ්මනාවා අනේක වේතම් පුබ්බේ නිවාසං අනුස්සරමානෝ අනුස්සරಂತಿ. මහණි මේ ශාසනයේ ශ්‍රමණේක් බ්‍රාහ්මණේක් ශ්‍රමණයයි කියලා කියන්නේ ගීගේ අතහැරපු එහෙම නැත්නම් ශ්‍රමණ වේ වේසයටපත් වෙච්ච එහෙම නැත්නම් අපි කියනවා නම් අබිනිෂ්ක්‍මණය කරනලා දැත්තෝ බ්‍රාහ්මණ කියන වචනේ ਸਰුවචනාංශේ පාවිච්චි කරන්නේ කෙලස් බර සියල්ල බිමට ලැබූ රහතන් වහන්සේට. නමුත් ඒ ਸਰුවචනාංශේ පහළ වෙන්නේ ඉස්සෙල්ලත් ශ්‍රමණ බ්‍රාහ්මණ කියන වචන දෙක පාවිච්චි වුණා. සරුවචන් වහන්සේ බුදු වෙන්න ඉස්සලා ගිහි කාලේ හතර පෙර නිමිති දකින කොටත් ලෙඩෙක් මාල්ලෙක් මලකඳක් පැවිද්දෙක් කියලා ශ්‍රමණෙක් තමයි දැක්කේ හතර වෙනි නිමිත්තට. ඒ අර්ථ ඔක්කොම සරුවචන්සේ ලෝකේ පහළ වෙච්ච නිසා සුද්ධ වෙන්න පටන් ගත්තා. දියුණු වෙන්න පටන් ගත්තා. බ්‍රාහ්මණ කියන වචනේ තිබුණේ සිවණක් මේ කුල හතරක් තිබුණු බ්‍රාහ්මණ ශාස්ත්‍රීය ශුද්‍ර වෛශ්‍රව කියන ඒකේ ශ්‍රේෂ්ඨම කොටසට බ්‍රහ්මයාගේ කටෙන් උපන් කියන අදහසක් තිබුණා. ਸਰවචන්නාංශයට සිද්ධ වුණා මේකට අර්ථකථනයක් දෙන්න බහිත පාපෝති බ්‍රාහ්මණ කියන විදිහට සීළු පාපයන්ගෙන් වෙන් වෙච්ච කියන අදහසෙන් අලුත් අර්ථයක් දුන්නා. දැන් ඒ අර්ථ දෙක යොදලා ਸਰවචන්සේ කියනවා යම් කිසි විදියකට මහන්නේ මේ ශාසනයේ ඒ ශ්‍රමණේකෝ බ්‍රාහ්මණිකෝ ඒවා අනේක වෙහිතම් පුබ්බේ නිවාසං අනුස්සරමානෝ අනුස්සරති. අනේක විද වූ විවිධාකාර වූ පෙරවිසූ කඳ පිළිවෙත. Taman හිටපු පෙර ආත්ම පිළිබඳව මෙනෙහි කරන්නේ නම් මෙනෙහි කරන කැමැති වන්නේ නම් මෙනෙහි කරයි. ඒ කියන්නේ යාකට ඇති වෙලා තියෙන මේ භාවනාවේ විසුද්ධිය මතින් අතීතයේ පැත්තට යන්න පුළුවන්. ඉතින් මේක අපි දන්නවා ඒ සිද්ධාර්ථ ගෞතම තාපසතුමා හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරලා අවසාන කරපු බුදු වෙච්ච රාත්‍රියේ ඒ ත්‍රිවිද්‍යාව පහළ වුණයි කියලා අපේ පොත්වල උගන්වනවා. ඒකෙන් පළවෙනිම පහළ වෙච්ච විද්‍යාව තමයි පුබ්බේ නිවාසානුස්සති ඥාන. පෙරවිසු කඳ පිළිවෙත දන්නා නෝන කියලායි අපේ පොත්වල මේක සඳහන් කරලා තියෙන්නේ. ඒක දැක දැක්කට පස්සේ තමන් මේ මම නැත්තම් මේ ආත්මය නැත්තම් මේ මගේ කියා ගන්නා මේ පුද්ගලයා ඒකකය අද දක්වා පැමිණෙකොට ගමන් කළ මාර්ගය පේනවා. ඉතින් ඒක දකින්නකොට පේනවා ඒ සෑම තැනකදීම වැල් ගැඩවිල්ලෙක් වුණත්, කුරෙක් කුඹියක් වුණත්, ඇතෙක් වුණත්, රජෙක් වුණත්, කවුරු වුණත් එතන එතන මේ ලැබිච්ච ආත්මයට ආශා කරමින් ඇලි ඇලි ඇලි ඇලි දිගින් දිගට පෙරලි පෙරලි පෙරලි පෙරලි එනකොට දැන් මේ ඉන්න ආත්මයට අපි යම් ආකාරයට ඇලෙනවද ඒ ඇලීම අපායේ ඉන්න නිරිසතත් අපායෙන් මැරෙනවට කැමති නෑ නමුත් නිරිසතා මැරුණොත් උපදින හොඳ තැනක. නමුත් ඒ ඒ తත්‍ර తත්‍රාවිනන්දනී කියලා එතන එතන ඇලෙන ගතිය අපායින නිරිසතාගේ අසුචි වලේ ඉන්න අසුචි පණු වගේ එතන එතන බැලනවා. දැන් අපි දැන් ඉන්නේ ඒකේ එක චක්‍රය හොඳ තැනක මනුස්ස ජීවිතේ අපි හිතනවා මේ මනුස්ස ජීවිතෙන් මැරුණොත් මේකෙන් අතප්පයක් කඩලා ගියොත් මේකෙන් සල්ලි ටිකක් නැතුනොත් නෑදෑයෙක් මැරුණොත් මහා විශාල දෙයක් තමන් මැරෙන එක කෝක වෙතක්. ඒ නිසා ඒකට පුදුම ආශාවකින් සියලු දේ කැප කරලා මාව පෝෂණය කරන්න මගේ බව පෝෂණය කිරීමට ඉතින් අපි සියලු හොඳින් හෝ නරකින් ධාර්මිකව අධාර්මිකව කටයුතුකම් කරනවා. ඉතින් ඒක තියා බලනකොට පේනවා පුබ්බේ නිවාසනසති ඥානේ මොන්න තරම් විකාරයක්ද කියලා. මේක මොන තරම් විහිළු ජවනිකාවක්ද. එහෙම නැත්නම් අපි එක එක චරිත වලට අඳින නළුවෙක් නිලියක් වාගේ එකම වේදිකාව අපි එක එක ඇඳුම් අඳගෙන ඒ ඒ භූමිකාවට ගැලපෙන විදිහට රඟපාන. ඒ රඟපෑමේදී ඉතින් අපි හරියටම ඒ ඒ භූමිකාවට ගැලපෙන විදිහට බොරුව බොරුව කෙරුවොත් අපි කියන තාත්‍තික රඟපෑමක් කියලා. තාත්‍තික කියන්නේ ඒක බොරුව හරියටම කරලා තියෙනවා. රජෙක් විදිහට අඹලා තියෙනවා, මවලා තියෙනවා. ඉතින් අපි මේ මේ කරගෙන යන නාඩගම දිහා බලනකොට අපි අපි වශයෙන් එක එකන වශයෙන් මහා උසස් කරලා අපි සලකාගෙන මේ යන ගමනේ පුබ්බේ නිවාසානුසති ඥානෙට හිත වැටිච්ච ගමන් ඒක පිළිබඳව මොකද්ද මේ ආධ්‍යාත්මික ගතියක් එහෙම නැත්නම් මේ මේ ලෝකයේ කටබඩ පුරවන දෙයින් එහාට ගිය ගතියකට අරගෙන යනවා මේ හැමදාම කරගෙන යන නාඩගමක් මේ කරන්නේ දැන් ඉන්නේ අපි මේ තරම් උත්සම් කළ සැලකුවාට පෙර ආත්මයට යන්න පුළුවන් ඊට ඉස්සෙල්ලා යන්න පුළුවන් ඊට ඉස්සෙල්ලා යන්න පුළුවන් හැම තැනකදීම මේ අද කරපු දහංගට සේරම දාලා මේ කරන වැඩ සේරම කරලා තියෙනවා. නමුත් අපිට එකක්වත් මතක එදා අපි සමාහට ඒ රැක්කේ ගොම කුරුමිනියක් කියලා ගොම කුරුමිනි බව රකි. නැත්නම් අසුචි වල කියන පණුවෙක් කියලා ඒ බව රකින්. ඉතින් අර සරුවචනස් ඉන්න කාලෙම අර සූකර් පෝතිකාවගේ කතාවේ තියෙනවා මේ එකම ආත්මයක් විවිධ විවිධ මේ ජීවි ලෝක මනුස්ස ලෝක ගත කරමින් ලංකාවේ ඉපදලා පස්සේ රහත් වෙනකන් ආත්ම ගානක විස්තරේ තියෙනවා ඒ ਸਰවඥාසේ දකින්නකොට බ්‍රහ්ම ලෝකයෙන් චුත වෙලා ඇවිල්ලා අසුචියගේ ගාගත්ත ඌරු පැටිකියා එයා අසුචි ගොඩක් කනවා බොහොම රසව කර කර ඇඟේ ගාගෙන තවරගෙන ඉතින් ආනන්ද හඳුරු දැකලා hina වෙනවා මේ උරුපෝතිකාවේ හිතේ ඉතාමත්ම පිවිතුරු ආත්මයක ඉඳලා දැන් අසුචි ඇඟේ ගාගෙන මඩගොඩේ තැවෙරලා කනකොට පුදුම රසක ගත කරන්න කියන. ඒ වගේ පුබ්බේ නිවාසුන ඥානේ පුදුම විදියට අපිට <clears throat> මේ ඉන්න මායාවේ මේ ඉන්න හීනේ මේ ඉන්න මේ රංගපෑමෙන් ගලවලා මේ කොහෙද යන්නේ මේ මොකද කරන්නේ කියලා නිකන් මේ සනුංගලේ නූල කඩලා ගියා වගේ දැනුමක් ඇති කරගන්න. ඒක උංගාවක් උදව් වෙලා තියෙනවා මේ බෝසත්තුමාට මේ දීපචක්කු ඥානෙ ඊට පස්සේ ආශ්‍රක්ෂය කර ඥානෙ තමයි ත්‍රිවිද්‍යා කියන්නේ උබ්බේනිවාසොන්නසෙන්දා පටන් ගන්න. ඉතින් අද කාලෙත් ඉන්නවා ලංකාවේ සමහර භාවනා ක්‍රම මම හොඳටම දන්නවා. ඒ භාවනා ක්‍රම වලින් භාවනා කරන පෙරවිසු කඳ පිළිවෙත අනිවාර්යයෙන්ම දකින්න ඕනේ. දැකලා කියේ නැත්තොත් හරියට ඉන්නේ. ඉතින් ඒකෙදී අපට පේන්නේ මේ ਸਰවඥන්සේ පෙන්වන්න හදන පැත්ත කොක වුණත් පෙරවිසු කඳ පිළිවෙත දැකීම අභිඥාවක් විදියට වටිනා ලාභයක් විදියට. අපි දන්නවා ඔය 60 ගණන් වල ලංකාවේ විශේෂයෙන්ම ඥානතිලකා තමන්ගේ පෙරවිසු ආත්මය ගැන කතා කරන්න ගියාම ඒ දවස්වල රේඩියෝ තිබුණේ ඒ ගුවන්විදුලි සමුක සාකච්ඡාවට මිනිස්සු රේඩියෝ එක බුදුම විදියට රැස් වුණා ඒක දැක ගන්න. ඊට පස්සේ දැන් ඔය ඊයන් <clears throat> ස්ටිවන්සන් කියන මහත්තයා මුළු ලෝකේ පුරාවටම මේ පෙරවිසු කඳ පිළිවෙතට සම්බන්ධ තොරතුරු විද්‍යානුකූලව එකතු කරලා එයා ලෝකේ විශාල වශයෙන් පෙන්ලා දීලා තිනවා මේ ආසියාකරයේ මිනිස්සු පුනරුත්පත්තියක් කියන එකක් අදහනවා බටහිර ලෝකේ මේ ජීවිතයට සීමා කරලා කටයුතු කරාට මෙන්න මෙහෙම තොරතුරු තියෙනවා කියලා. ඒක දැන් අද මේ විශාල ව්‍යාපෘතියක් අධ්‍යාපන. බටහිරට සීමා වෙලා නැහැ. මේ අධ්‍යාපන තොරතුරු අද ලාංකික බෞද්ධයා පවා පිටරට කට්ටිය අපේ මේ කර්මේ සහ කර්මඵලය පිළිගන්නවා. ඒ වගේම පුනරුත්පත්ති පිළිගන්නවා කියන හුවා දක්වනවා. හරියට බනවලට කියනවා. ඒ මොකද මේ මේ වැඩේට විද්‍යානුකූල විදුහුරුවක් දීලා. ඒ හැම එකකින්ම පෙන්වන්න හදන්නේ මේ පුබ්බේ නිවාසානුසති ඥානීය කියන එක අතිවිශිෂ්ට ඥානයක්. එහෙම නැත්නම් දැක ගන්න නැත්නම් කොච්චර හොඳද කිය. එහෙම නැත්නම් අපි ඔය කුමාරි නාඩි වාක්‍යය වගේ දේවල් වලට සල්ලි ගෙවාගෙන යනවා මම හිතියේ කොහෙද මොකද උනේ කියලා දැනගන්න. නමුත් බුදුහාමුදුරුවෝ මෙතන කියන්නේ මේක මහා තුච්ච වැඩක් කියලා. මේ විදිහට පුබ්බේ නිවාසානුසතරය දකින්නයි කියලා කියන්නේ තියෙන බරට තව බරක් එකතු කිරීමක් මේ ජීවිතේ කරදර මැදිවට පරණ ජීවිතේ කරපු කුණු කන්දල් ටිකත් ඔළුවේ දමා ගැනීමක් කියන එකයි මට නම් තේරෙන්නේ. ඒක එහෙම කෙලින්ම කියවෙන්නේ නැහැ. නමුත් කියනවා සබ්බේතේ පංච උපාදානස්කන්ධං චේප සබ්බේතේ පංච උපාදානස්කන්ධේ අනුස්සරති. ඒ පෙරවිසු කඳපිලිවෙත Taman හිතිය ආත්ම ගැන කතා කරනවා ඒ හැම එකෙම අල්ලගත්ත රූප කියලා අල්ලගත්ත වේදනා කියලා අල්ලගත්ත සංඥා කියලා අල්ලගත්ත සංස්කාර කියලා අල්ලගත්ත එහෙම නැත්නම් විඥාන කියලා අල්ලගත්ත තමන්ගේ කුණු කන්දල් ටික තමයි දකින්නේ. ඇති හැටිය නෙමෙයි. දැනටත් අපි ඇති හැටිය දකින්නේ. දැන් අපි දකින අපි මේ මේ රූපේ මගේ මේ වේදනා මගේ සංඥා සංස්කාර විඥාන කියලා අපි කියන පංචස්කන්ධය ඒක දැඩි කරලා අල්ලගෙන ඉන්නේ ගිය ආත්මෙත් කෙරුවේ ඕකමයි ඕක දැක්කයි කියලා අපේ ඥාණයටවත් කෙලස් කැපීමටවත් මොනම සේවයක්වත් වෙන්නේ අතීතයේ අනුස්මරණය කරන ඕනම කෙනෙකුට හම්බෙන පශ්චාත්තාපයේ පමණයි. පශ්චාත්තාපයේ පමණයි. ඒක පිළිබඳව කතා කරන්න දෙයක් නමුත් අද බෞද්ධයෝ එනසම් භාවනා කරන පිරිස අතර පවා පුදුමාකාර කටදික් කරගෙන ජීවදික් කරගෙන බලා ඉන්නවා. අනේ මට භාවනා කළ අභිඥා ලැබුණොත්, අනේ මට භාවනා කළ පෙරවිසු කඳ පිළිවෙත දකින්න හමුනොත් ඒක භාවනා විශිෂ්ටකමක් ඇත්තට මේක අතුරුඵලයක්. භාවනා කරනකොට එතෙන් යනවාමයි ඒක පිළිබඳ වළක්වන්න බෑ. එක්ක විපස්සනා වශයෙන් යනවා නැත්නම් සමත වශයෙන්. විපස්සනා වශයෙන් යන්නේ අද මෙහෙමනම් ඊයේත් මෙහෙමයි අද මෙහෙමනම් හෙටත් මෙහෙමයි කියන උපක්‍රමයේ හැටියට අච්චට මෙච්චර නම් මෙච්චර කොච්චරද කියන අනුපාත ක්‍රමයට. සමත ක්‍රමයට ගියාම මම ආසවල් නම තිබුණා ආසවල් පුත්කලේ ආසවල් ආහාර ආසවල් ඇඳුම් ඇඳ ආම්මලයා තාත්තමයා කියලා කියන්න පුළුවන් තරමට යනවා කියන එකයි සමත ක්‍රමේ සහ විපස්සනා ක්‍රමේ තියෙන වෙනස. මතු කොයි එකත් මේ තියෙන දුක් අතර තව දුක් අතක් එකතු කිරීමක් පමණයි. ඒ මොකද ඔය ධම්මචක්කප්පවත්තන සූත්‍ර වගේ සූත්‍රවල සරුවචනසේ සඳහන් කරලා තියෙනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. පංච උපාදානස්කන්ධය පිළිබඳව කෙටියෙන් කියන දේ මේක කෙටියෙන් කියන මේක මහා දුකක්. මේක මහා ණයක්. මේක මහා වදයක්. මේක මහා පිච්චිල්ලක්. මේක මහා පෙලිල්ලක්. ඉතින් ගියාත්මක දැක්කත් පෙලෙනවා, මේ ආත්මික දැක්කත් පෙලෙනවා. නමුත් අපි ළඟ තියෙන මේ මැජික් බලන්න තියෙන ආසාව, එහෙම නැත්නම් මේ අභිඥා දකින්න තියෙන ආසාව නිසා අපිට හරි ආසාවක් තියෙනවා කීයක් හරි දීලා හෝ ගියාත්මේ මම කවුද වෙලා හිටියේ. ඊට ඉස්සෙල්ලා ආත්මේ පුළුවන්ද දැනගන්න අනේ මේ කියන ඥානෙ මොනතරම් උතුම්ද අනේ අපිට කොහොම හරි මේ ඥානයත් ලැබේවා මගේ උතරතුරත් ලැබේවා කියන ධර්මත භාවනා ලෝකේ පවා මහා මිත්‍යා. එහෙම නැත්නම් මහා අවිද්‍යාවක ගත කරන්නේ. මේ සූත්‍රේ මම නැවතත් කියනවා සරුවචනංශයක කෙලින් කියන්නේ ඉඟි කරනවා සබ්බේතේ පංචපාදානස්කන්ධේ අනුචේව අනුසරති ඒ තේ සංවාඤ්‍යතර. එහෙම නැත්නම් ඒක හා සම්බන්ධ දෙයක් කියන. ඒක නිසා භාවනා කරනකොට පවා අපි කියමු අපිට මේ වගේ තැනක් හම්බුණා විවේකයක් ලැබුණා පැයක් විතර හම්බුණා උපදේශ ලැබුණා ඊට පස්සේ අපි හොඳට පట్టල වෙන්න වාඩි වෙලා හොඳට සෑහළු වෙලා බලන ඉන්නකොට අපි ආස්වාස් ප්‍රස්වාසයේ වගේ ආනාපාන වගේ අරමුණට හිත දානවා කියන නිදර්ශනයකම ගන්නකොට අපිට හිතවිලි පහළ වෙනවා මේ හිතවිලි වල භාවනා කරනකොට හිතවිලි ප්‍රධාන වශයෙන් දෙකට කඩනවා අතීත හිතවිලි සහ අනාගත හිතවිලි කියලා. මේකෙන් අතීත හිතවිල්ලක් ආවනම් භාවනා කරනකොට ඒකේ බුදුහාමුදුරුවන්ගේ සර්වඥතා ඥාණයෙන් බලනකොට අතීතානුධාවනං චිත්තං වික්ඛෝපානුපතිතං කියලා සමාධිස්ස පරිපන්තෝ අතීතයට හිත ගියාන අනිවාර්යයෙන් මේකෙන් වික්ෂෝපයක් ඇති කරනවා. ඒ වගේම තමන් කරන යන භාවනාවේ සමාධිය කඩනවා. එහෙම නැත්නම් අරමුණෙන් හිත ආනපන හිත පිටපණ. ඒ නිසා අතීතයට හිත ගියා නම් ඒක සමාධියේ නැතිකම ගතියක්. එහෙම නැත්නම් සතියේ නැතිකමක් අරමුණෙන් හිත පිටපැනීමක් භාවනා සමාධියට පරිපන්තයි නැත්නම් මේ බාධකයි. අතීතයේ ගියේ හිත අනිවාර්යෙන් පශ්චාත්තාපයට යනවා. අනාගත පටිකංකණං චිත්තං විකම්පිතං. සමහර හිතවිලි අනාගතයට දුවලා මම හෙට මෙහෙම කරනවා අර එහෙම කරනවා කියලා හිත කිචි කවනවා. කුතුහල ජනවනවා විකම්පණය කරනවා. එතකොටත් වෙන්නේ භාවනා කළ යුතු අරමුණෙන් හිත පිටපනිනවා සමාධිය කඩනවා. ඉතින් මේක පොදුවේ නිරීක්ෂණය කරපු අපේ ওই ලොකු ස්වාමීන් වහන්සේ වගේ බොහෝ භාවනා යෝගාවචරණ ඇසුරු කරපු ඇත්ත මතක් කරනවා අවුරුදු 50 පෙන්නට පස්සේ තියෙන අතීත අනුධාවන හිත 30 40 දී 20 දී තියෙන අනාගත පටිකංකන හිත. තරුණ වයසේදී අපි නිතරම අනාගතයේ සැලසුම් කිරීම පිළිබඳව හීනමාව. ඒ නිසා අතීතයක් නෑ යත්තන්න. බොහොම පොඩි අතීතයක් තියෙන අනාගතය පිළිබඳව සැලසුම් කරමින් අරමුණේ හිත තියන්න බෑ දඟලන. 40 50 පෙන්නට පස්සේ තියෙන හරියක් තියෙන ජීවිතේ පචවෙච්ච තැන. වැරදිච්ච තැන. අනේ මම මෙහෙම කරගත්තනේ අනේ මම තකතිරුවෙක් මේ වගේ කිය කිය බලපු දේවල් කරන පශ්චාත්තාපන එකයි කියන්නේ. ඉතින් මේ දෙකේදී හිත අතීතයට ගියා නම් ඒක ඇත්තටම සමාධියට බාධාවක්, ඒ වගේම අරමුණෙන් හිත පිට පැනීමක්, ඒ වගේම පශ්චාත්තාවයක් තමයි ඉවර වෙන්නේ. ඒ නිසා අපි උත්සාහ කරනවා ආනාපාන සති භාවනා කරද්දී මේ අතීතයේ සහ අනාගතයේ නොගොහින් හිත වර්තමානයේ මේ මොහොතේ අනේ පවත්වාගෙන යන්න පුළුවන් නම් එක චිත්තක්ෂණයක් එක චිත්තක්ෂණයක් ආස්වාස කරන වෙලාවේදී ආස්වාස බව දන්නවනම් ප්‍රස්වාස කරන වෙලාවදී මම මේ ප්‍රස්වාස කරනවා කියලා මුළු හදින්ම දන්නවනම් පුදුමාකාර පිනක් ඒකේ තියෙනවා. මොකද ඒකේ පශ්චාත්තාවයක් නැහැ, අනාගත පටිකංකණයක් නැහැ, හිත මධ්‍යස්ථයි. ආස්වාසේ ප්‍රස්වාසේ වශයෙන් හිත කලකොල වෙලා නැති නිසා අවිද්‍යාවකුත් නැහැ. නිසා භාවනාවේදී කරන්නේ අතීතයට යන්න දෙන්නෙත් නෑ අනාගතයට යන්න දෙන්නෙත් නෑ වර්තමානයේ පවත්තනෙ. මේ උබ්බේනිවාසානුසති ඥානය කියලා කියන්නේ පෙරවිසු පංචස්කන්ධය දැකීමමයි ඒ අපේ මෝඩකම තුලින් අපි දැකපු ටික තමයි පෙන්වන්නේ. එහෙම නැතුව සරුවච්චන් වහන්සේ දක්න විදිහ අපිට දැක ගන්න බෑ. ඒකට අපි නිවන් දකින්න. එතකම් මේ පෙන්නන පංචස්කන්ධය දිහා බලනකොට ඒවං රූපෝ අහෝසීති අදීත අතීත මද්ධානති. මගේ රූපය මෙහෙම වුණා මම සිංහෙක් වගේ හිටියා කොටියෙක් වගේ හිටියා කරපොත්තෙක් වගේ හිටියා කියලා ඉන්න රූපය දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට බල බල යනවා මම මේ මේ වින්දන වින්දා එහෙම සැප වින්දා මෙහෙම දුක් වින්දා කියලා විඳපු වේදනා ගොඩ අතීතෙන් අතීත බලාගෙන යනවා ඒකෙම හැඟීම් හැඳිනීම් සංඥා ස්කන්ධය කියන ඒවා බල බල බල බල සංස්කාර කියලා කියන්නේ මේවා හැඩ ගහපු හැටි මම අර මර දේ කෙරුවා මේ දේ කෙරුවා අරක හැදුවා මේක හැදුවා කියලා මේක මමයි කළේ මේ මම කළ දේ කියන තමයි සංස්කරණය කළ දේවල් දිගෙත් අපිට යන්න පුළුවන් විඥානීති කරන්නේ මේ රූප මේ වේදනා මේ සංඥා මේ සංකාර කියලා දේවල් වෙන්කොට හඳුනා ගන්න ගතිය ඒ අනුව දිගෙත් යන්න පුළුවන් මේ මේ විදියට ගමන් කිරීම තමයි පුබ්බේ නිවාසනසති කියන්නේ වෙන විදිහකට කියනවා නම් අපි යම් යම් ආකාරයකට අතීතයේ හෝ වර්තමානයේ මේ දේවල් අල්ලා බදා ගන්නවා. මේ රූප මේ වේදනා මේ සංඥා කියලා ඒ අනුව දිගේම අපිට අනාගතයට යන්න පුළුවන් අතීතයට යන්න පුළුවන් හැබැයි මේ රූප මේ අපේ පංචස්කන්ධය කියන කය කියන ඇඟ කියන රූපේ ගත්තොත් ඒක පිළිබඳව අපි සම්පූර්ණම 80%ක්ම ගත කරන්නේ අතීත රූපත් එක්ක සංසන්දනය කළා තමයි. ඒක නිසා ලෝකය ලෝකේ මිනිස්සයෝ දෙයක් ප්‍රමාණ කරන්න ගියාම හොඳද නරකද හරිද වැරදිද කියලා ඉස්සල්ලා ප්‍රමාණ කරන සඳහා ගන්න රූප ප්‍රමාණ. පෙළු පෙනුමට ලස්සන නම් ඒක හරි කියලා තමයි බාරගන්නේ. දිලිසෙන සියල්ලම රත්තරන් කියලා තමයි බාරගන්නේ. ඒක 66ක් මේ වැරද්දේ තමයි හිටලා තියෙන්නේ. ඒ නිසා අපි හැම වෙලාවෙදීම මේ රූපේ අලංකාර කරලා තියාගෙන ඉන්න පුදුමාකාර වෙහෙසක් ගන්නවා. පුදුමාකාර උනන්දුවක් ඇති කරගන්නවා මොකද එමතින් අනික් අය කෙරේ හොඳ පිළිඹුවක් හොඳ නියෝජනයක් කරන්න. ඒ වගේම එහෙම ලස්සන වෙලා ඉන්න අය අසුරු කරන්නත් ලොකු ආසාවක් අපිට තියෙනවා. ඒ ඒ රූප එම ලස්සන රූප දැකීම මගේ පෙරපිනක් නිසා ඇත්ත එක පින් කරපු නිසා ලැබිච්ච දෙයක් කියලා. ඒ නිසා රූප ප්‍රමාණය තමයි මිනිස්සුયો ගන්නෙ. මේ ලංකා වගේ රටවල් වලමත් නැතුව නෙවෙයි නමුත් ඒකට යන්න ඕනේ පිටරටවල මොන්න තරම් දේවල් මවාපානවද කියලා බලන්න. මේ මවාපෑම ශේෂ්ත්‍රය ඉතාමත්ම දියුණු තැන තමයි ওই වෙළඳ ප්‍රචාර. ඒ වෙළඳ ප්‍රචාර වල සම්පූර්ණ පිටපොත්ත ලතු ගාලා උලලා ලස්සන කරලා ඒ පෙන්නන පෙන්නිල්ලේදී මොන්න තරම් මේ රූප ප්‍රමාණ කරගෙන ජීවත් වෙන්නේ කියලා. ඒ පෙන්නන රූපෙක හැම විනිවිදලා මතු පිට සිවිය විනිවිදලා දකින්න පුළුවන් තරමත් හෝ තරමට හෝ භාවනාවක් තියෙනවා නම් මේ පෙන්වන්න හදන දේ ඇතුලේ තියෙන දේ අතර වෙනස වැටේ. ඔක කියන්න ගිහලා ඔය අක්කඩුවේ පඤ්ඤාරාම හාමුදුරුවෝ එතුණාන්සේ බණ කිය ගොඩක් කරාට විශ්වවිද්‍යාලයේ හිටපු තරුණ තරුණියන්ට බොහොම ලස්සනට විස්තර කරනවා. උන්වහන්සේ විස්තර කරනවා බණ කියනකොට මේ ඉස්සරහින් නෑම්බියක් අරන කන පිට හරවලා ගත්තොත් එහෙම බල්ලෝ කපුට එලවන්න කෝටුවක් තියන ළඟ මිනිහෙක් ඉන්න වෙයි කියලා. හොඳ පිට දාලා ගත්තාම නම් අනේ අම්මේ ඉච්චර ලස්සන දෙයක් පේන්නේ නෑ. නැත ලොවියන් රසඳුනා ආදරේ හේසුව දෙනා කියලා ඉච්චින් අල්ල බදා ගන්න. බැරි වෙලා හරි කන පිට හැරෙව්වොත් බලන්න අජුවා. ඒ වගේ මේ හැමේ මිලිමීටර දශමයක ප්‍රමාණය ගලවලා දැම්මොත් මේක ඇතුළේ මොකද්ද තියෙන්නේ? රූප ප්‍රමාණ කියලා ගත්තාම ඒක හරහා බලා ගන්න බැරි නිසා තමයි අපි රාග රත්ත වෙන්නේ. ඒක නිසායි අපි ද්වේෂයෙන් මෝහනේ ද්වේෂයට යන්නේ. ඒ වගේම මුලාවටපත් වෙන්නේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ විදිහට අතීතයට යන කෙනා මෙන්න මෙවැනි රූප සහිත කෙනෙක් මම කියලා රූප ප්‍රමාණදි කියනවා. ඒ රූප පිළිබඳව පෘ탁ජනේ එහෙම නැත්නම් අපි කිව්වොත් බණ නාහපු කෙනෙක් බලන හැටි ඔය අපි මේ දවස්වල ඇත්තටම උඩති කියන බණවලට අරගෙන තියෙන මේ සබ්බදම්ම මූලපරියාය සූත්‍රයේදී ඒකෙදි සරුවච්ඡන්සේ සඳහන් කරනවා බණ පිළිබඳව හෝ ධර්මයේ පිළිබඳව හෝ නොදන්නා පෘ탁ජනේ ඒ රූපස්කන්ධය පිළිබඳව කටයුතු කරන්නේ ඒ පුද්ගලයාගේ තියෙන චරිත සාතිකේ සරුවච්ඡන්සේ දෙන්නේ අරියාණං අදස්සාවි අරිය ධම්මේ අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ. ඒ උත්තරමයා ඒ කියන පුද්ගලයා පුත්‍ත්‍යණේ ආර්යයන් වහන්සේ දැකලත් නැහැ. ආර්යයන් වහන්සේ නමගේ වැඩ ගැන දක්ෂකමකුත් නැහැ. ආර්ය විනේ හැසිරිලත් නැහැ. සත්පුරුෂාණං අදස්සාවි සත්පුරුෂාණමේ අකෝවිදෝ සත්පුරුෂාණමේ අවිනීතෝ. අස් සත්පුරුෂයා කියන මනුස්සයා කවුද කියලා දන්නෙත් නැහැ. සත්පුරුෂ ධර්මයේ දන්නෙත් නැහැ. ඒ විනේ හැසිරිලත් නැහැ. අන්නේ මේකන රූපං රූපතෝ සංජානන ඒ රූපය හඳුනා ගන්නවා ලස්සන රූපේ තිනකොට මමත් එක්ක හඳුනා ගන්නවා එහෙම නැත්නම් මාන්නයක් ඇති කරනවා ලබ ලස්සන වෙනකොට කනගාට වෙනවා පශ්චාත්තාප වෙනවා මෙන්න මේ හැඳිනීම් රාශිය මතින් මේ රූපය මම මේක මගේ මම රූපේ තියෙන්නේ නැත්නම් රූපේ මම ආත්මේ කියන මම රූපේ තියෙන්නේ නැත්නම් රූපේ ආත්මේ තියෙනවා කියලා අර හඳුනා ගන්නා රූපයත් එක්ක මේ පංචස්කන්ධයේ තියෙන අර රූපාකාරයත් එක්ක උතුමාකාර ආලවට්ටම් වගේක් කරනවා. මේක මේ ආත්මේ කරපු මේ තකතිරුකන් ටිකමයි ගිය ආත්මෙත් කිරිය. ඊට ඉස්සලා ආත්මෙත් කිරියෝකමයි දිගින් දිගට පිටිපස්සෙන් බලාන යනකොට ඒ රූපස්කන්ධයත් එක්ක ඒ පුද්ගලයා හඳුනාගත්තට පස්සේ ඒ වැටෙන දැපෙන දැමෙන වැටිල්ල ඒකාකාරයි සිළු දෙනාගම සමානයි. එවනි සම්පෘතක්ඥයා හඳුනාගත්තට පස්සේ මේකයි රූපය. රූපය කියන එකට ප්‍රමාණ කිරීමේ ලක්ෂණයක් වශයෙන් හඳුනාගත්තට පස්සේ ඒ රූපය ඒක රූපේ මගේ. මේ රූපය කියලා ගත්තාම හතරාකාරයකට පටලවා ගන්නවා. ඉතින් බය වෙන්න දෙයක් නැහැ මොකද අපි කතා කරන අනිත් හැම කෙනාමත් ඒ හතරාකාරට පටලවාගෙන තියෙනවා. ඉතින් ඒක නිසා ඒ පටලවිච්ච කෙනෙක් තව පටලවිල්ලක් එක තමයි කතා කරන්නේ. මේක පෙන්නඳ බටහිර මානසික විද්‍යාවේ මෙන්න මෙහෙම නිදර්ශනයක් කියනවා. අපි දෙන්නෙක් වීදියේකදී හම්බුනොත් මේ නිසන්වනේ දැකපු දෙන්නෙක් වීදියේකදී හම්බුනොත් ඒ දෙන්න අතර කතා කරනකොට දැන් මම තව කෙනෙක් හම්බෙච්චා මම හැම වෙලාවෙම අනිත් එක්කනට පෙන්වන්න හදන්නේ මම බොහොමත්ම සුද්ධවන්ත, ඉතාමත්ම ගුණවන්ත, බොහොම හොඳ චර්චාවක් ගත කරන කෙනෙක් කියලා මගේ ಗುಣ ටික බුම්බන්නම තමයි කතා කරන්නේ. එවනට අහන මිනිහා දන්න ඔයා ඔය මොන පද ගැහුවත් ඔබේ චර්චේ මන් දන්නවා මට ඕවා කියන්න දෙන්න ඕනේ නැහැ කියන හැඟීමෙන්මයි අනිත් එක්කන අහන්නේ. ඒ නිසා මම මගේ එක පුම්බණ්ඩ හැදුවට අහන කෙනා ඒක පුංචි කරන්න තමයි කතා කරන්නේ. ඊට පස්සේ එයා කතා කරනකොට එයා එක යා පුම්බණ්ඩ හැදුවට මම කියන්නේ උඹ ඔය කොයි පද ගැහුවත් උඹේ කැරට්ටුව මන් දන්නවා මන් මේක කරන්නේ කියලා එයා පුම්බණ්ඩ හදනවා මම පුංචි කරනවා. මේ දෙකම විකෘති දෙදී මගේ ප්‍රകൃතිය තියෙනවා එයාගේ ප්‍රകൃතිය තියෙනවා. ඒක නිසා ඒ පුද්ගලයා තුළ මම දකින පුංචි ස්වරූපයක් එයා පෙන්වන හදන ලොකු ස්වරූපයක් එයාගේ ප්‍රകൃතියක් කියන තුනක් තියෙනවා. මමත් පෙන්වන හදන කුඹන පෙන්වන එකයි මගේ ප්‍රകൃතියයි අරයා මන් දිහා බලනකොට පුංචි කරලා බලන එකයි තුනක් තියෙනවා මේ හය දෙනෙක් එනවයි කිව්වා එක තරේටම තකතිරුකම තුලින් මේ කොයි එක්කනා කොයි එක්කනට කතා කරනවද කියලා හොයන්න බැරි. චකවදාකව සංනිවේදනයක් වෙන්නේ නැහැ. වෙන්නේ අතිශෝක්තියක් විතරයි. වෙන්නේ මවාපෑමක් විතරයි. අන්නේ මවාපෑම තමයි සරුවචනanse මතක් කරලා තියෙන්නේ මේ රූපය පිළිබඳව මිනිස්සුયો පුදුමාකාර විදිහට මවාපෑම් වගේක් කරනවා. ඒ එක එක එක එක කරුණු අරගෙන සරුවචනanse පෙන්නනවා හරියට මේ රූපේ සහ මේ කතා කරන මනුස්සගේ ආත්මය පහන් දැල්ලා යාලෝකයයි වගේ එකිනෙකට සම්බන්ධ දෙකක් රූපයේ ආත්මයත් අතර මේ වගේ සම්බන්ධයක් තියෙනවා කියලා. එහෙම නැත්නම් රූපයේයි ආත්මයේ තියෙන මලක පවතින සුවඳ වගේ. ඒක වෙන් කරන්න බෑ. මලයි සුවඳයි වගේ සම්බන්ධ වෙලා තියෙනවා. නැත්නම් මේ ආත්මේ ඇති වෙන්නේ රූපයෙන් හරියට ගහකට අවුවටච්චාම හේවන වැටෙනවා. ගහයි හේවනයි වගේ කියලා ඒ දෙන්න අතර සම්බන්ධයක් තියෙනවා කියලා එක පැත්තකින් යනවා. එහෙම නැත්නම් මේ රූපයේහි ආත්මේ තැම්පත් වෙලා තියෙනවායි කියනවා කරඬුවක් ඇතුලේ ධාතු තැම්පත් වෙලා තියෙනවා. මෙන්න මේ මායාව තුල තමයි අපි ලද්දා පටන් මැරෙනකන් ජීවත් වෙන්නේ. ඉතින් මෙන්න මේ වාගේ අතීතය ස්මරණය කරන්නා වූ පරාත්මේ බලන්නා වූ වේවා මේ ආත්මේ බලන්නා වූ වේවා අපි මේ සදා කාලිකව ගෙන ආපු මේ තකතිරු බැල්ම එහෙම නැත්නම් මේ ආර්යයන් වහන්සේලාගෙන් සත්පුරුෂයන්ගෙන් වෙන් වෙච්ච ඒ පෘ탁ජන බැල්ම කඩලා හරි බැල්මක් රූපේ රූපේ වශයෙන් දැක ගැනීම සඳහා සරුවච්චන් වහන්සේ අපිට කරුණාවෙන් මෛත්‍රියෙන් දෙන භාවනාව තමයි කායනුපසනාව කියලා කියන්නේ. කායනුපසනාව කියලා කියන්නේ කයේ ඇති හැටියෙන් බලන්න. කායේ කායානුපස්සී විහෙරති. අරඤ්‍ය ඉදබික්ක වේ බික්කු අරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාකාරගතෝ වා නිශීදති පල්ලංකං ආපුචිත්වා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපේ කැලේකට ගිහිල්ලා ගහක් මුලට ගිහිල්ලා නැත්නම් මේ වගේ ශූන්‍යාගාරයට ඇවිල්ලා හොඳට කඳ කෙලින් කියලා වාඩි වෙලා සතිය ඉස්සරහින් තියාගන්න. මේ සතිය මොකටද තියාගන්නේ? මේ කයයි ආත්මයයි කියලා අපි මේ ගත්ත දෙක. මලයි සුවඳයි වගේ එහෙම නැත්නම් කරඬුවක තැම්පත් කරපු ධාතු වගේ ගහකුයි හෙවණකුයි වගේ නොවි ඇති හැටිය මේක ප්‍රകൃතිය මට බලා ගන්න තියෙන එකම චීන කන්නාඩිය තමයි සතිය කියන්නේ. අද උදේ අපි ඊයේ හවස ඒ සතිය කොහොමද ඉඳගෙන ඉන්නකොට පවත්වාන්නේ කොහොමද සක්මන් භාවනාදී පවත්වාන්නේ කොහොමද එදිනදා ජීවිතයේ පවත්වන්නේ කියන එක මේ භාවනාවට සම්බන්ධ විචාරයට අපි මතක් කරලා දුන්නා. නමුත් අපි නැවත පොඩි වෙලාවක් ගත්තොත් මේ බණහන දායක පිරිසකේ තන අවබෝධය පිණිස අපි ඒක සඳහා කරන්නේ පරියන්කයට වාඩි වෙලා මේ හිත දහපතුරා වෙන නන්නත්තර වෙන කාරණා පුළුවාතරම් අඩු කරලා ඒ ස්වභාවයෙන් වෙන දෙයකට හිත යොදලා මනසිකාරය යොදවලා බලාගෙන ඉන්න එක. ඒක සඳහා පුංචි හාමුදුර කෙනෙක් දීපු උපමාවක් කියනවනම් මස්සද්දෙක් දඩයන් හොයාගෙන යනකොට තලගොයෙක් දැක්කොත් තලගොයි මස හරීම රසමස උලක් ඒක නිසා මේ මස්සද්ද තලගොයා පිටිපස්සේ ලෙවුන තලගොයා ගිහිල්ලා උඹහකට රිංගුවොත් ඒ උඹහේ හිල් හයක් තියෙනවා නම් ඒ තල තලගොයි වැද්දා මස්සද්ද කරන්නේ ඒ උඹහේ කටවල් පහක් වහලා හයවෙනි කටෙන් දුම්බිමිනවා දුම්බිමිනකොට පිමිනකොට උඹ හැතොට දුම ගියාම මුට ඉන්න බැරුව එළියට පයින්න හදනවා පයින් කොට අර හිලවල් පහක් වහපු නිසා ඉතුරු එකෙන් දුම්බෙබම එකෙම තමයි එන්න තියෙන්නේ. එතකොට මේ මස් අතර ඍෂි පරිදි එන සතා අල්ලාගෙන කැමැති පරිදි ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ වගේ සරුවචනාංශය මතක් කරන්නේ අපේ ඉඳගත්තර පස්සේ මෙහෙම උභහක් වගේ අපි ඉඳගෙන පිරමීඩයක් වගේ නැත්නම් චෛත්‍යයක් වගේ ඉඳගත්තාම මේකේ හිල් හයක් තියෙනවා කියලා හිතාගන්න. ඇස් දෙක කියලා කියන්නේ එක හිලක්. ඒකෙන් ගනුදෙනු සිද්ධ වෙනවා කිසියම් පාලනයකින් තොරව. කන කියලා කියන්නේ තව හිලක් සද්ද ඇහිම එකෙන් සිද්ධ වෙනවා. නාසය කියන්නේ තව හිලක් ගඳ සුවඳ බැලීම සිද්ධ වෙනවා. කට කියලා කියන්නේ තව හිලක් ඒකෙන් රස බැලීම සිද්ධ වෙනවා. මුළු කයම කියලා කියන්නේ දන අත ගන්නකොට දැනෙන හැමතැන කිරීම වෙන ගනුදෙනුවා සිද්ධ වෙනවා. හිත කියන්නේ තව එකක් ඒකෙත් හිතවිලි කියන ගනුදෙනුව සිද්ධ වෙනවා. ඉතින් මේ තලගෝයා ඇතුළට ගියාට පස්සේ මේ හිල් හය මැරලා තිබ්බොත් මස්සද්දට තලගෝයා අල්ලන්න බැරි නිසා එයා හිල් පහක් වහන. ඒ වගේ තමයි පරියන්කට ගියාට පස්සේ අපි ඇස් දෙක වහගන්න. කන නම් කිව්වහන්න බෑ. ඒ නිසා අපි මේක හිතාගත්තා මේක සවුන්ඩ් ප්‍රූෆ් කරමු කියලා මේ හෝල් එක. ඒ මොකද යාට පොල් ගන්නවා. මේ පිටි කොටනවා බබාලා නලවනවා ප්‍රශ්න නිසා. මොකද බලනකොට එච්චර ප්‍රශ්නයක් වුණේ නෑ මේ කට්ටිය තාම චෝදනා කරන්න පටන් ගත්තා. ඒ සද්ද තිබුණාට භාවනා කරගෙන යන්න පුළුවන් කියලා කියන්නේ දෙවෙනි හිල වැහුවේ නැතුණාට ඒක කරදරයක් නොකර ගන්න පුළුවන්. නාසයට ගඳ සුවඳ හැබැයි හැන්දෑවේ ටිකක් ආවා. ඒකත් එච්චරම ප්‍රශ්නයක් නැහැ. දිවට රස පිළිස කියන කතා කරන්නත් එපා කැම කණ්ඩත් එපා කියලා. කයත් චේතනාපූර්වක හොල්ලන්න නැතු වෙන්නේ මෙහෙම හුබහක් වගේ තියාගන්න. ඒකලිය වල අර හුස්ම දිහා සක්විති රජ කෙනෙක් වගේ සක්විති රජුරන්ගේ තමන්ගේ ඔටුන්නේ තියෙන මිනි කොණ්ඩල දිහා බලා ඉන්නා වගේ අර හුස්ම දිහාම බලාන ඉන්නකොට මේ හුස්ම කියන රූප ධර්මය අර සංඥාවලට යට නොවි තමන්ගේ පෙරපුරුදු අගයන් ආඩම්බරයට යට නොවි ලක්ෂ වාරයක් බැලිල්ලේ හුස්ම දිහා ලක්ෂ වාරයක් දසලක්ෂ වාරයක් බැලිල්ලේ ඒකේ ප්‍රകൃතිය මතුවෙන්න ආරින් මේක කොච්චර අමාරුද කියනවනම් ඒ මතුවෙන මතුවෙන රූපෙට මතුවෙන මතුවෙන ආකාරයට මතුවෙන මතුවෙන සැකස්මට අනුව තරංග ගන්නවා හිත. নানা ප්‍රකාර දේවල් කල්පනා කරනවා. මේ කල්පනා කිරීම නිසා එහෙම නැත්නම් අපේ පරණ තියෙන සංඥාවල් වලට මේ පේන රූපයට වෙස් ගන්නවා. ඇඳුම් ගන්නවා. රූකඩ නටවනවා. මායා කරනවා. ඒක සඳහා ඒක දැක්ක ඊගාව එකක් දක්වන. ඊගාව එකක් දක්වන. ඊගාව එකක් දක්වන. මේකට අනුස්සති කියලා මේ අනුපස්සනා කියලා කියනවා. නැවත නැවතත් ලක්ෂ කෝටි වාරයක් හුස්ම දිහා බැලිල්ලේදී තමයි අපිට මේ රූපය පිළිබඳව තියෙන මේ පටවින් මේති මඤ්ඤති පටවියා මඤ්ඤති පටවිතෝ මඤ්ඤති පටවින් පටවින් මඤ්ඤති කියන මේ හතර ආකාරයේ තමයි මුසා හතර දැකලත් හිත එහි නතු කරගන්නේ නැතුව දිගට යන්න පුළුවන් රූපේ ප්‍රකෘතිය දැක ගන්න පුළුවන් ආකාරයක් මතුවේ. ඒක ඇත්තටම කියනොනම් භාවනා ජීවිතයේ අසීරුම අවස්ථාව එක තැනක ඉඳගෙන මේ මතුවෙන හුස්මට සතිය පිහිටුවගෙන දකින දකින දේ කිසිම දෙයකින් විනිශ්චය කරපත් නොවි තව මේකේ ප්‍රകൃතිය මම දැක්කේ නෑ මේක මම දකින්න ඕනෑ කියලා හුස්ම දිගේම ගමන් කරන්න පටන් අරගත්තොත් එදාට බලාපොරොත්තුවක් කියන්න පුළුවන් මොකද බාහිර රූප බැලුවොත් නම් කෙලවරක් නෑ ඇතුලේ තමන්ගේ රූපේ මේ හුස්ම හුස්ම රූපේ නැත්තම් වායෝ පොට්ටබ්බ ධාතුව බලාන ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට කවදා හෝ මේකේ ගැඹුරකට යන්න ඉඩ තියෙනවා. මේ රූපේ හැටි දැක ගන්න පුළුවන් වෙන්න ඉඩ තියෙනවා. මෙන්න මේක තමයි අපි කායानुපස්සනාව කියලා කියන්නේ. ඉතින් මේ කායानुපස්සනාව වශයෙන් වායෝ ධාතු නැත්නම් ආසස් ප්‍රසස්ක දිහා බලාන ඉන්නකොට අර කියන සද්ද ඇහෙන නිසා වේදනා දැනෙන නිසා හිතවිලි එන නිසා පුලං උරල හැමන තැනක පත්තු කරව පහන් දැල්ලක් වගේ හිත එහෙට සැලෙනවා මෙහෙට සැලෙනවා එහෙට සැලෙනවා මෙහෙට සැලෙනවා ඉතින් කිසිම විද්‍යකට ආධුනිකයෙකුට හිත ගන්න ප්‍රතිඵල ලැබෙන්නේ ඒකේ ආධුනිකයාගේ දෝෂයක් නෙමෙයි. අනේක විහිතම් පුබ්බය පුබ්බේ අනුසත් පුබ්බේ නිවාසං අනුස්සරන්ති කිව්වාගේ අපේ හිත මේ එන හුස්ම දැනලක් දැනෙන පාරයක් පාසා ඇහෙන සද්දයක් පාසා ගඳක් පාසා රසක් පාසා හිතවිල්ලක් පාසා ඉතින් මේක දිගේ මේ හිතවිලි බව. ඉතින් හීන දකින්න. එක ඩිංගිත්තක් ලකුණක් හම්බෙච්ච ගමන් ඉතින් මේක මවන්න පටන් ගන්නවා. මේක වෙහෙස නොබල දිගින් දිගට දිගින් දිගට බලන හිටියොත් අපිට සමහර විටක හිතවිලි මැද සද්ද මැද වේදනා මැද හෝ හිතවිලි සද්ද වේදනා නැති තැනක හුස්මට මුහුණ දාලා ඉන්න පුළුවන් වුණා කියලා හිතමු. මේක මම කියනවා ඇත්තටම ලොකු ජයග්‍රහණයක්. විශේෂයෙන්ම දායක පැත්තෙන් බලනකොට මේක තමයි අපිට දෙන්න තියෙන පණිවිඩේ. මේක තමයි නිම දැක්ම කියන්නේ. ඔය ලෝකයේ පෙන්වන රූප ප්‍රමාණය නෙවෙයි ගන්න හදන්නේ. ඒ රූප ප්‍රමාණ ඔක්කොම විනිවිදලා ඇත්ත ඇති ඇති බලන්න යන ගමන. ඉතින් අපි හිතමු කෙටි කරගන්න ඕන නිසා බණ කියනකොට පුළුවන් උණයි කියලා. හුස්ම දිහා පොඩ්ඩක් කියලා බලන්න පුළුවන්. මෙන් බලාන හිටියොත් ඇති වෙන හුස්ම ආස්වාසේ ප්‍රස්වාස ආස්වාසේ ප්‍රස්වාස ආස්වාසේ ප්‍රස්වාස කියලා අපි මේකට කියනවා ආරමුණට මූණට මූණ දාලා හිටියයි මොනර මොන දාලා හිටිය ඊගාවටත් එන ආස්වාසය වලට බලන්න පුළුවන් ප්‍රස්වාසයත් බලන්න පුළුවන් කියලා විශ්වාසයක් ඇති වෙනවා. මම පිළිගන්නවා පැහැදිලිව මේක ඉතා වැදගත් තත්වයක්. නමුත් පුළුවන් උණයි කියන අපි උපකල්මට එමු. එහෙන් බලාන හිටියොත් ඒ කෙනාට තේරෙනවා එකම වස්තුවක් දිහා බොහෝ වෙලා බලන හිටියොත් ඒ වස්තුවේ හැඩතල නිපෙරලෙන පටන් ගන්නවා. ඒක වෙනස් දෙයක් බවට පත් වෙනවා. ඒක අපේ සිංහලේ සාමාන්‍යයෙන් කියන්නේ දිවේලේ දකින කුකුලාගේ කර්මලා මෙවේලේ පෙනේ සකසේම සුදු වෙලා කියලා කුකුලාගේ කර්මලේ රතු පාටයි නම හුඟක් කියලා බලනකොට සුදු වෙනවා. ඒ වගේ තමයි ඕනෙම වස්තුවක් දිහා දිකට බලන් හිටියොත් ඒකේ හැඩ වෙනසකට භාජනය වෙනවා. මේකට කියනවා විශාල බරපතල pāli වචනෙන් කියන විපරිණාමය කියලා. වෙනස් දෙයක් බවට පත් වෙන ගතිය. මේකට පුදුම බයක් හිතේ තියෙන. ඒ නිසා අපි වෙනත් දෙයක් බවට පත් වෙන්න ඉස්සෙල්ලා වෙන දෙයක් තියා බලලා එකම දේ දිගට පැවැත්වීම හරි වෙහෙස කර නිසා අපි දේවල් මාරු කිරීම නිසා තමයි දුකේ දුක්ඛ සත්‍ය වෙහිලා තියෙන්නේ. දුක්ඛ සත්‍ය මාතු කරන දින එකම ක්‍රමේ තමයි දැකපු දෙයම නැවත නැවතත් බලනකොට එහි යත්තා වූ විපරිණාමයේ බැලීම. ආස්වාස් ප්‍රසවාසයට මොකද වෙන්නේ? දැන් සතිපට්ඨාන සූත්‍රය ගත්තොත් ආනාපාන සති සූත්‍රය ගත්තොත් සරුවචනංශ මේක දේශනා කරන්නේ මේ වගේ ගොඩක් දුරට නෙවෙයි කෙටියෙන් සතෝ ආස සති සතෝ පස්ස සති. සතියෙන් ආසස් කරයි සතියෙන් ප්‍රසවාස කරයි. ඒ කියන්නේ දැන් මුණට මුණ දැම්ම. ඊට පස්සේ දීගං වාස සන්තෝ දීගං අස සාමීටි පජාන. තෝන දීර්ඝව හුස්ම ගන්නකොට දීර්ඝ හුස්ම ගන්නවා කියලා දාන්න. දීර්ඝ හුස්ම පිට කරනකොට හිස පිට කරනවා කියලා දාන්න. ඊට පස්සේ සරුවචනංශේ පදයක් දානවා රසං වාස සන්තෝ රසං අස සාමීටි පජාන. ඔන්න කෙටියෙන් හුස්ම ගන්නවා දැන්. කෙටියෙන් හුස්ම පිට කරනවා දැන් අර දීර්ඝ ගතිය කෙටි වෙන බව මේ සරුවචන වහන්සේ අවුරුදු 2600කට කියපු වචනේ අපේ රහතන් වහන්සේලා පහුවේ ගලේ කෙටුව වගේ ලියා නැවිලා මේ අපිට කියන හැටි. මේ පෙරදෙන හැටි. දීර්ඝ හුස්ම කෙටි හුස්මක් වඩපත් කරනවා. මේක හැම කෙනාටම නොවෙන්න ඉඩ තියෙනවා. හිත කලබල වෙලා සද්ද වේදනා දිගේ ඇවිස්සුනොත් හුස්ම දිග දිග වැඩි වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඇතුළට නැමුණොත් භාවන හරි ගියොත් පුදියාගෙන ඉන්න බබෙක් වාගේ හුස්ම සීතල වෙලා කෙටි වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක ලොකු ජයග්‍රහණයක් භාවනා ජීවිතේ හුස්ම විපරිණාමය, හුස්ම පෙරලිය, හුස්ම රූපාන්තරණය, හුස්ම පරිණාමය දැක ගන්න පුළුවන්කම. ඉතින් මේක සඳහා කමඨාන් සුද්ධ කරලා ඒ යෝගාවචරයට දසදහස්වර වාඩි වෙන්න ඇරලා මේකම දැක ගන්න ඇරියට මේක මේ තාලෙන් බලන්න අපිට අකමැති අපි මේ රූප ප්‍රමාණය කියන වැරද්ද දිගේ ලෝකෙ ගත කරපු නිසා අපිට ඕනේ විචිත්‍රතාවය අපිට ඕනේ විවිධ රස ඒක නිසා අපි එකම දේ බොහෝ වෙලා බලන ඉලක විපරිණාමය බලනට වැඩිය අරමුණු මාරු කිරීමේ ගතිය නිසා අපිට එක තැනක ඉඳගෙන ඉන්න බෑ එක දක්ෂෝතිය බලන්න බෑ ඊට පස්සේ ඒක කරගෙන යන්න බැරි වෙන බාධා කරන සෑම දෙයකටම බනිනවා. සෑම දෙයකටම චෝදනා කරනවා. මේ විදිහට තමයි පටලන්නේ. මේක මම නැවතත් කියන මේක පුද්ගල දෝෂයක් නෙමෙයි. මේ තමයි පටන් ගන්න ඕන කෙනෙක්ගේ හැටි. නමුත් අපි নিকමට තව පොඩ්ඩක් ඉස්සරහට යන් මේ විදිහට හුස්ම කීකරු කරගත්තයි කියලා හිතමු. ඉතින් කීකරු කරගත්තට පස්සේ මේ ආස්වාසය මේ ප්‍රස්වාසය කිය අර හොඳට දැකගත්ත <clears throat> ආස්වාසේ ප්‍රස්වාසේ මේ පෞද්ගලික ලක්ෂණ මේ ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කර දැක් ගන්න පුළුවන් වගේ තිබුණු ලක්ෂණ jigger බලාන ඉන්නකොට පෞද්ගලික ලක්ෂණ මැදින් පොදු ලක්ෂණ මතුවෙන්න පටන් ගන්නවා මේක මම දන්නවා පැහැදිලිවම මේ මම කියනවා තරම් ලේසි නෑ තේරුම් ගන්න කියලා පෞද්ගලික ලක්ෂණ කියන එකෙන් මම අදහස් කරන්නේ ආස්වාසය කරනකොට මේක ප්‍රස්වාසය නෙවෙයි මේක සාධ්‍යයක් නෙවෙයි මේක වේදනාවක් නෙවෙයි මේක හිතවිල්ලක් නෙවෙයි මේක ආස්වාසයමයි කියලා දැක ගන්න ලකුණු. ඒකට ප්‍රස්වාසය ආපුවම දන්න මේක ආස්වාසය නෙවෙයි සාධ්‍යයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිල්ලක් නෙවෙයි ප්‍රස්වාසයමයි කියලා අපි එක්කනාගෙන් එක්කන ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන්කොට දැනගන්න ගතිය. මේක තුනී වේගන යනකොට කෙටි වලට යනකොට වෙන්නේ මේ දෙක ක්‍රමයෙන් ක්‍රමයෙන් tire මැකිලා ගිහිල්ලා දෙකටම පොදු ලක්ෂණ මතුවේ. මේ පොදු ලක්ෂණ මතුවෙනකොට ඒක පේන්නේ අපිට ඒකාකාරී ගතියක්. නීරස ගතියක්. ඒක කහ කුඩුයි සුදු හාල් කුඩුයි සුදු හාල් පිටි දෙක වෙන් කෙරුවොත් මේ කහ පිටි මේ හාල් පිටි කියලා දාන්න. නමුත් දෙක සමසම්ප්‍රදාය සංඥාවට කලවම් කෙරුවොත් අපිට කහද සුදුද කියා ගන්න බැරුව යනවා. ඒකට අපේ ප්‍රකාශන කිරීමේ හැකියාව දුර්වල වෙලා යනවා. ඒ වගේ තමයි ආස්වාද ප්‍රසවාස දෙක එකට ඇනිලා ඒ දෙකේ පොදු ලක්ෂණය මතුවෙනකොට ඉතින් හුඟ කෙනෙක් හිතනවා දැන් මට ආනාපානෙ නොපෙනී ගියා, නින්දට වැටුණා, හිතවිලි ආවා, නැත්තම් හයියෙන් හුස්ම ගන්න ගියා මොන්න හරි අවුලක් කරගෙන නිදහස කාරණාවක් වල නැගිටලා යනවා. ඉතින් අර කර්මස්ථාන සුද්ධ කරන වෙලාවේදී කතා කරලා මේ තන වඩල නෑ නෑ ඒකේ වාගේ දෝෂයක් නෙමෙයි හැටි තමයි මේක එහෙමම දිගට දිගට දිගට දිගට බලනද මේක හෙටත් බලන්න අනිද්දාත් බලන්න කියලා අපි හිතමු තුන්වෙනි වතාවටත් මම සමාව ඉල්ලනවා හිතමු මේකත් හරහා යන්න පුළුවන් උනායි කියලා මේ විපරිණාමයක් වුණාට මම ඉන්නේ භාවනාවේ මට සතියේ තියෙනවා මට සමාධියේ තියෙනවා කියලා ඉදිරියට යන්න පටන් අරගත්තාට පස්සේ යෝගාවචරය හිතේ සත් අනපානේ කයේ තාසියුම් තත්ත්වවලට යන්න පටන් ගන්නවා මෙතෙක් නොකිය ගැඹුරු තත්ත්වවලට යන්න පටන් ගන්නවා ඉතින් ඊයේ මෙතෙන්ද ගියා අද ඊටත් වැඩිය පොඩ්ඩක් හෙට යනවා ඊගා පරියන්ක. ඊට සති ටිකක් කරනවා. ඔහොම යනකොට යනකොට යනකොට මේ යෝගාවචරයට নিকමට අපි හිතමු දැම්මගේ භාවනා හරි ගියා කියලා. මට භාවනා ප්‍රතිඵල තියෙනවා කියලා. අනේ මම මේ යොදපු එක හොඳයි කියලා තේරෙන මන්සන්දියට ආවයි කියලා හිතමු. මේක ඉතා භයානක අවස්ථාවක් කියලා මම මතක් දැන් මෙතෙක් භයානක අවස්ථාවක් කියලා තමයි මේ යෝගාවචරෝ හිතන්නේ. නමුත් මේ භාවනාව මට හරි ගියා කියන තැනට ආවට පස්සේ මේ රූප ධර්මයාගේ තියෙන වංචනික ස්වરૂපයත් Taman ඒක හරහා කපාගෙන කියලා දැන් රූපේ ප්‍රകൃතිය දැක ගන්න හදනකොට ඇති වෙන අනුසය කෙලෙස් තාම සිව්මට මේ කෙලෙස් පිළිබඳව නොදැන ගියොත් අර රූපේ පිළිබඳව මේ රූපේ මම මේක මගේ මේ රූපේ මම ඉන්නවා මගේ රූපේ තියෙනවා කියලා පටලවා ගත්තට වැඩිය ඉතාසියුම් පටලවිල්ලක් තියෙනවා. ඉතින් සරුවච්චන් වහන්සේ දේශනා කරලා තියෙනවයි කියලා කියනවා විශේෂයෙන්ම මේක කියවනට හම්බෙන විශේෂයෙන් මහායාන පොත්වල තමයි ගොඩක් විස්තර තියෙන්නේ. මගේ ධර්මයේ නැති වේගෙන යන වෙලාවක් එනකොට කරුණා කරලා මෙන්න මේක කියලා දෙන්නයි කියලා. මොකද්ද? භාවනා කරන්න පුළුවන්, ඉඳගෙන ඉන්න පුළුවන්, අරමුණ කීකරු කරගන්න පුළුවන් අරමුණ තැම්පත් වෙනවා මේක කපාගෙන යන්න ඕනේ මේකයි පාර කියලා මේ යෝගාවචරය දැන් වැටේ. මෙහෙම වැටහිගෙන යනකොට ඒ යෝගාවචරයට ඒ හුස්මේ ආශ්වාස ප්‍රශ්වාසී මේ ආශ්වාසය මේ ප්‍රශ්වාස කියලා දැනගන්න පුළුවන් වෙච්ච මේ කම්පන චංචල ගති කියන වායෝ ගුණය උණුසුම සිසිලස කියනා වූ තේජෝ ගුණය එහෙම නැත්නම් බරහැල්ලු ගුණය කියන පඨවි ගුණය වැගිරෙන පිළිකරන ගති කියන ආපෝ ගුණය හරි මේ හතර තේරුණයි කියම එතකොට එයා දන්නා මෙන්න මේ ලකුණ තමයි පෙන්වන්නේ කියලා. භාවනා දිනුවට මේ හතර නැති වෙලා අවකාශයේ පේන්න පටන් ගන්නවා. එතකොට අර යෝගාවචරයට තිබුණ අර ඝර්ෂණය ගැටීම පිරිමැදීම වෙනුවට දැන් විවේක ස්ථානයකටපත් වුණා වගේ හරියට වහින වෙලාවේ කටු අකුල් ඇස්සේ කූඩල්ලෝ ඉන්න සර්පයෝ ඉන්න අකුලක් ඇස්සේ රින්ගගෙන යන්න වෙච්ච මිනිස්සෙකුට ඒ ගෙවම් කරලා වෙල්ලිලියකට ආවට පස්සේ හා දැන් මට නැගිටලා යන්න පුළුවන් වාගේ කියලා අර කටු අකුලෙන් යන්තම් ස්පාසුවක් එන්න පටන් ගන්නවා. මේ එනකොටම දැන් මට හරි ගියා කියලා ආසාවක් පහළ මමයි මේක හදාගත්තේ කියලා තණ්හාවක් මාන්නයක් පහළ වෙනවා. මටයි නියම දෘෂ්ටි ආවේ කියලා දෘෂ්ටියක් පහළ වෙනවා. ඉස්සලා තිබුණා මේ රාගේ ద్వේෂේ දැන් තියෙන්නේ තණ්හා මාන දිටි කියන ඊටාම සියුම් මට්ටමින් එන කෙලෙසක් එන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචරයා මෙතෙන්ට එනකොට සැකහිතව තුන සමහර වෙලාවට දැන් ඝර්ෂණයේ තිබුණ වේදනාව තිබුණ පෙළන ගතිය තිබුණ තවන ගතිය තිබුණ දැන් මොකක්වත් නැහැ ආනාපානයේ තියෙන මේ පටවිය ආපෝ තේජෝ නෙමෙයි අතරමැද හිස්තන පේනකොට යෝගාවචරයා කොච්චර පැටලෙනවද කියනවනම් Taman ගැන කොච්චර මාන්නකාර කරනවද මම රහත් උනායි කියලා හිතන්නේ ඉඳී. මම සෝවාන් උනායි කියලා හිතන්නේ ඉඳී. මම පළවෙනි ධ්‍යානට ගියයි කියලා හිත තියන. එහෙම නැත්නම් මට අභිඥා තියෙනවා කියලා හිත තියෙනවා. ඒ නිසා ඒ රූප ධර්මයාගේ මායාකාරී ස්වરૂපේ උගන්වනකොට කියනවා ඒ පට වියාපෝ තේජෝ වායෝ කියන මේ චංචල කම්පන ගති නැතුව ආනාපානය තුල මේ වගේ ඝර්ෂණයකින් තොර තත්ත්වයට එනකොට අර විජේ තණ්හා මාන දිට්ඨිය ඇති කරගත්තොත් එයා බල්ලෙක් තමන්ගේ වලිගය අල්ලන්න කරකෙන්නා වගේ එක තැන කරකවෙන්න පටන් ගන්නවා. ඒසා ගුරුවරයින්ට සිද්ධ වෙනවා කියලා දෙන්න මේක නෙවෙයි නිවන මේක ඉස්සරහට යන්න තියෙන මේ රූප ධර්මය අපි පටන් ගත්ත රූප ධර්මයාගේ හුදු වංචනික ගතියක් පමණයි. එහෙම නැත්නම් රූප ධර්මයාගේ ඇති භාවයේ කියන පට ව්‍යාපෝතේජ වෙනුවට නාස්තික ප්‍රඥප්තියට හිත ගියාම අපේ හිත තණ්හාමාන දිච්ච වඩ නැහැ. කවම කවදාකවත් මේ දේ මේකයි කියලා යෝගාවචරයට දැනගන්න ස්වයම්බෝ ඥානයක් පහළ වෙන්නේ නැති බවට සරුවචනංශේ සාතික වෙයි. අනිවාර්යයෙන්ම කායින් හරි අහලා තියෙනෝනේ මෙන්න මෙහෙම විවේක තැනකට එනවා. අනේ එතනදී මට තණ්හා පහළ නොවේවා, මාන්නේ පහළ නොවේවා, දෘෂ්ටිය පහළ නොවේවා කියලා මේ මතුවෙන දේ මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි කියලා දැනගෙන ගියොත් මේ මායාවෙන් බේරෙන්න පුළුවන්. මේ යක්ෂයාගෙන් බේරෙන්න පුළුවන්. මේ ප්‍රේතයාගෙන් බේරෙන්න පුළුවන්. මේ මායාවෙන් බේරෙන්න පුළුවන්. මුලින්ම කියලා පටන් අරගත්ත ගැඹුරකට තමයි අඬ ගහගෙන යන්නේ. නමුත් මම එකක් කියන්නම්. මේ කියන දේවල් වල උංගෝ කෑත තියෙන දේවල් නෙවෙයි භාවනා කරලා දවස් දෙක තුනකින් වෙන්න පුළුවන් දේවල්. පිං ඇති නැත්තම්. උඟ දෙනෙක් මේව අඳුනගන්නේ නැති නිසා තමයි මේ ගුරුවරු මාරු කරන්නේ, භාවනා ක්‍රම මාරු කරන්නේ, අරමුණු මාරු කරන්නේ. ඒ දැනෙන තැන ඉඳලා නොදැනෙන තැනට යනකොට එක්කෝ බය වෙලා හයියෙන් හුස්ම ගන්න. එහෙම නැත්නම් නින්දට වැටෙනවා. එහෙම නැත්නම් සැක උපදිනවා. එහෙම නැත්නම් දැම්මට හරි ගියා කියලා තණ්හා මාන දිටි පහ කරනවා. මෙන්න මේ දෙකට නොවැටි අනේක තමයි මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. මෙච්චර මහන්සිලා මේ මැද මේ සියුම් දෙයක් පෙන්වන්න හදන වෙන මොකක්වත් නිසා නෙවෙයි මේක තේරුම් අරගෙන යන්න පුළුවන් ලෝකේ ඉන්න එකම සතා මනුස්සයා නිසා. වෙන කිසිම සතෙකුට බ්‍රහ්මේකුට දෙවියෙකුට මෙතෙන්ට එන්නත් බෑ මේක තේරුම් ගන්න බෑ. මේ දේ තේරුම් ගන්න නැතුව මැරිලා ගියොත් මේ ලැබිච්ච ලස්සන බුද්ධ ශාසනේ මේ අපිට හම්බෙච්ච ලස්සන මනුස්ස ජීවිතේ ඒ වගේම මෙච්චර ලස්සන ධර්ම තියෙද්දි අපිත් ඇහකන දිවනාශය මෙච්චර අංග පුලාව සහිතව තියෙද්දි මෙච්චර පැවිද්දක් ලෝකේ තියෙද්දි මෙච්චර බණ කියද්දි මෙච්චර කල්යාණ මිත්‍ර ඉඳද්දි බණ නාපු කෙනෙකුට වැඩිය කනගාටු සිද්ධ වෙන්න වෙනවා වෙනවාමයි. කිසිනෙකුට වැඩිය අපිට කනගාටු වෙන්න වෙනවා. ඥාන මෝඩේකට වැඩිය ඥානවන්තයාට කනගාටු වෙන්නේ. කල්යාණ මිත්‍යා දැකපු කෙනාට නොදකපු කෙනාට වැඩිය කනගාටු වෙනවා. ඒ නිසා ලොකු වගකීමක් එනවා. ඉසගිනි ගත්තකෝ එගිනි දිවනසෙස වගේ අපි මෙතෙන් සාවධානව හැමදාම භාවනා යන්නත් ඕනේ. යනකොට මතක තියාගෙන යන්න ඕනේ මේ නිසා නීවට තණ්හාවක් පහළ නොවේවා, දෘෂ්ටියක් පහළ නොවේවා, මාන්නයක් පහළ නොවේවා. මේ වෙන්නේ රූපයාගේ ආස්තික ප්‍රඥප්තියේ ඉඳලා නාස්තික ප්‍රඥප්තියට මාරු වීමක් පමණයි. ඒ වගේම මේකම තව යෝගාවචරයක් කියන්න පුළුවන් මම භාවනා කරන යනකොට මට ඇතුළ පිටත කියන ගනුදෙනුව වෙනස් වෙලා ඔක්කොම සීමා මරියාදාවල් කැඩිලා නිකන් බැලුමක් පොපුරලා ගියා වගේ විසිරී ගිය ගතියක් මට තේරුණා කියලා ඒත් මේ රූපයගේම මායාවක් තමයි. දැන් අපි දන්නවනේ මේ කය කිව්වහම උද්දං අදෝතලා කේසමත්තක තච පරියන්තං කියලා සරුවචන්සි කියන්නේ. පාදාන්තයේ මුඩ කෙස්පල්ලෙන් යට හැම සීමා කරගෙන ඇති දේ මේ දෙසිස් කුණේ පිරිච්ච දේ මම කියලානේ අල්ලගෙන තියෙන්නේ. ඒකෙන් පිට බාහිර බහිත්තා මේක ඇතුළ අජත්ත කියලානේ. ආනාපානය කරගෙන යනකොට සියුම් වේගන යනකොට මේ සීමාව පිටර සිවියත් වෙලා කඩලා ගියා වගේ ඔක්කොම පේනවා ඇතුළ පිට වෙනසක් නැතුව. ඕක වෙනකොටත් එක්ක බය වෙන්න පුළුවන් ඇස් දෙක අරලා කැලිටි ඔක්කොම ෆිට් එකේ තියනවාද කියලා බලන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් නිින්දට වැටෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් දැම්මට භාවනාව හරි ගියා මම දැන් අපේ සිංහලෙන් කියන රහත් වෙලා දැන්. පිට මිනිහ නැහැ. සිංහලෙන් රහත් වෙනවා කියලා කියන්නේ මිනිහ නැති උනාට පස්සේ. එහෙම කියලා හිතෙන් හිතා ගන්න. මේ දෙකට නොවැටි මැද මාවට යන්නයි මේ බණ කියන්නේ. ඒ වගේම සමහරලාට කියනවා ඒ තමන් හොඳට මේ ආස්වාසේ හුස්ම වදින තැන බලාගෙන භාවනා කරනකොට හුස්ම අනිවාර්යයෙන්ම වැටෙනවා ඈත ගව්වක් විතර තැනක. එහෙම නැත්නම් මීටර ගාණක් ඈතකින් හුස්ම වැටෙන්න පටන් ගන්නවා. කොච්චර ප්‍රත්‍යක්ෂ කරන්න බැලුවත් අතගාලා බලන්න බැලුවත් අනිවාර්යයෙන්ම හුස්ම වැටෙන්නේ පිට. එහෙම නැත්නම් මම ඉන්නේ පිට. මේ මේ ඇතුලේ නෙවෙයි. පිටතට ගිහිල්ලා. ප්‍රත්‍යක්ෂ වශයෙන්ම තේරෙන පටන් ගන්නවා ආස්වාසේ අජත්ත බහිද්දා වෙනසේ සමීප දුර කියන එකේ ඈත තැනක අත්දකින්න පුළුවන් විදිහට පේනවා. ඉතින් මේක පේනකොටත් කෙනෙකුට හිතෙන්න ඉඩ තියෙනවා මේක නෑ බෑ කියන්න බෑ හොඳ සතියක් තියෙනවා. හොඳට සමාධිය තියෙනවා ආනාපානෙමයි ඉන්නේ බාහිර දෙයක් තමයි අත්දකින්නේ. ඒ කියන්නේ මගේ බබයක් විතර ඈතට නැද මම වාත් දකින්න. මෙතෙන්දි තර වාගේම මායාවක් එන්නේ කියලා. තව සමහර වෙලාවක කියනවා ඇතුළත බාහිර කියන දෙකම කලවම්. එමෙතන තමයි ඉන්න ඉන්න පුංචි වෙන්න පටන් ගන්නවා පිඹුරෙක් ඇවිල්ලා මුළු ඇඟම වෙලාගෙන චුරු චප්පන් වෙනකන් හිර කරගෙන හිර කරගෙන හිර කරගෙන හිර කරගෙන යන්නා වාගේ පුංචි වෙනවා. සමහරට මේක පිම්බිලා පිම්බිලා පිම්බිලා බැලුමක් වගේ දස දහසක් හක්කල පැතිරෙන්න පටන් ගන්නවා. එතකොට මේ ඇතුළත පිටත කියන අර මරියාදාවල් කල්යන. මෙතෙන්දි යෝගාවචරය අර වාගේම රූපස්කන්ධය පිළිබඳව ඒ වගේ මේ අදාහ ගන්න බැරි හිතා ගන්න බැරි ඒ සතියෙන් යුක්තව සමාධියෙන් යුක්තව භාවනාවෙන් අත්දකින. තව සමහර වෙලාවල් වල මේ දේවල් සිද්ධ වෙනකොට පුදුමාකාර ආලෝකයක් එන්න පටන් ගන්නවා. ඉඳපු ගමන් නිකන් අරුණ නැග්ගා වාගේ ආත්පස ආලෝකේ ඉන්න වාගේ වැටෙන්න පටන් ගන්නවා. ඒ යෝගාචර හොඳටම දන්නා මේ මම හිතාගෙන ගිය එකක් නෙමෙයි. නමුත් මේ තියෙනවා දැන් ආලෝකය. ඒ නැවත නැවත පරීක්ෂා කරත් තියෙනවා. මේ ආලෝකය දකිනකොටත් අර වාගෙම මේ රූප භාවනාව මේ යන්නේ ඒ රූප භාවනාවගේ තියෙන එක එක වෙස් 18 සංඥා එක එක වෙස් පේන්න පටන් ගන්නවා. ඉතින් එතකොට සමහරු ඉන්නවා මේ ආලෝකයත් එක්ක පුදුමාකාර නෑදකම් කතා කරලා මේක පළවෙනි ධ්‍යාන නැත්තම් මේක මේ උපචාර සමාධි මේක අර්පණ සමාධි මේක මේකයි මේකයි කියලා අර දකින දකින ආලෝකවල අලගිය මුල ගියකම් අල්ලාගෙන එකකින් සංඥා පහල කරගන්න. ඒකත් අර වගේම අවුලක්. තව සමහර වෙලාවට විවිධ වර්ණ පේන්න පටන් අර ගන්නවා කහ නිල් සුදු රතු වශයෙන් ආලෝක පේන්න පටන් අරගන්න හොඳටම දන්නවා ආනාපානෙ ඉන්නේ කියලා. නමුත් ඇවිල්ලා හාත්පසින් ඒ ආලෝක පියාඹන පීසි වගේ පිච්චී ගමන් කරනකොට සමහරු ඒක නම්බු කරලා අල්ලනවා සමහරු බය වෙනවා. එහෙම නැත්තම් නංගාවල් ඇලදොල ඈත පේන ලස්සන දර්ශන බුදු පිළිම හරියට පේන්න පටන් ගන්නවා කොච්චර ඇස් පියක් කියා බැලුවත් ඇස් පිනක නති පිනව නෙවෙයි ආනාපාන දිහා බලන්න ගියත් ඒක වහ වහ එන්න පටන් ගන්නවා. යෝගාවචරයට හරියට පිටිය කෙල්ලලා තියෙන රූපයක් දිහා බලනවා වගේ ඒ රූප ධර්ම මව මව ලස්සන රූප මව මව පේන්න පටන් ගන්නවා. තව සමහරට ඇතුලේ බොකු බඩවල තියලා චීන දේවල් හෘදේ වස්තුව මිනිමයි මොලේ ලොඳ පේන්න පටන් ගන්නවා හරියට මේ මිනිහක් කපනකොට පෙන්නනවා වගේ හුතු ලස්සන පේනවා. තව සමහරක් වෙලාවට මියගේ ඥාතීන් හිතුවන්තයෝ එක එක දේවල්. මිනිස්සෙක් පේනවා ඔළුව විතරයි. එහෙම නැත්නම් අත විතරයි, පය විතරයි. මේ විදිහට එන්න එන්න එන්න පටන් මේ සෑම දෙයකින්ම සිද්ධ වෙන්නේ අර රූපය පිළිබඳව තිබුණු මේ විවිධාකාර සංඥාවල් හරහා යන ගමන. මේවා සේරම ගෙවම් කරනවා මිසක් මේ මොකද්ද මේ කවුද මේ මමද කියලා අල්ලන්න පටන් අරගත්තොත් ඒ අල්ලන හැම එකටම ලනුවක් දෙන්න ගොඩ පෙරක දూరు ඉන්නවා. අර සමහරලාට කියන උපක්ලේශ කියලා. මෙන්න මේ උපක්ලේශ පිළිබඳව නොදැනගත්තොත් හරියනවා කියන්නේ වරදිනවා. ඇත්තට මේ යෝගාචරින්නේ බොහෝම වටින තැනක. නමුත් ඒන අත්දැකීම කියවා ගන්න බැරි නිසා මේ යෝගාචරය নানা විදිහට මේක හෙටත් වාඩිනවා අනේ ඊයේ දකපු රූපේ ආලෝකය මට පහළ වේවා. එනතන් ඊ වගේ බුදු පිළිමයක් දකින්න ලැබේවා. එහෙම නැත්නම් මට පා වෙනවා දකින්න ලැබේවා කියලා අර හැම දෙයක් එක්කම තොරන් ගහලා ගහලා එහෙම නැත්නම් ඒකත් එක්ක හීන මවල මවල මවල කවදා හරි ගුරුවරයෙක් හම්බෙලා කිව්වොත් මේ රූප ධර්ම පිළිබඳව මේ වෙස් ගැලවෙන වෙලාවක් මේ තියෙන රතුරුණු ඉලික පුතු ගහන්න ගහන්න ගහන්න මැද සියුමට යනවා වගේ මේ එකක්වත් අල්ලන්න එපා ඇල්ලුවොත් ගොයියෝ කවදාකවත් නිවන නෑ මේක එන්නේ හොඳට මතක තියාගන්න සමාධිය තියෙන කෙනා මේක එන්නේ හොඳට මතක තියාගන්න සතිය තියෙති නමුත් මේ රූපයාගේ මායාවල් බව නැත්තම් රූපයාගේ මේ සටහන් සහ ආකාර හරහ ගමනක් බව තේරුම් ගන්න බැරි වුණොත් ඒ මනුස්සයා මේ එන එන දේවල් එක්ක එචීන් ආන මං අරවල් එකක් දැක්ක මොකක්ද ඒකේ තේරුම මම මේක දැක්ක මොකද්ද මේකේ තේරුම ඉතින් මේවට හීන බලන කට්ටිය සල්ලි ගෙවලා ඒව තොරතුරු අහන්න යනවා එහෙම නැත්නම් මං ඉන්නේ මොන ඥානෙද කියලා මන්නම් කියන්නේ ඔළුව අත ගාලා බලන්න ඕනේ අන් තියනවාද කියලා ඥාන නෙවෙයි වෙලා බලන්න වෙයි. මේ රූප ධර්මයාගේ තියෙන ආදීනව බලනවා වෙනුවට මේ රූපයාගේ මායාවල් දැකලා මෙව්වත් කිරන්න මයින්ද හදනවයි කියලා කියන්නේ කනකොට මඩ රාත්තල් ගන්න දන්නේ නැතු කෑම. හැබැයි මම වැඳලා කියනවා මේ දක්ෂ යෝගාවචරින්ට වෙන දේවල්. මෙවුවා පිළිබඳව තේරුමක් නැතුව මේ යෝගාවචරයක් යන්න ගත්තොත් මොනම විදියකින්වත් ආපහු තමන්ගේ ප්‍රകൃතියට තමන්ගේ නිවසට ගන්න හම්බ වෙන්නේ නැහැ. මේ නිසා කියනවා මේ අත්‍තර මෙවුවා පසුය සංග්‍රහ කරපු සූත්‍රය. ඒ කියලා තියෙනවා බුදුහාමුදුර ආනන්ද සාංශර මතක් කරලා තියෙනවා. මේ ශාසනය නැති වෙන කාට මේ බණ කියාපන්. එහෙම නැත්නම් මේ භාවනා කරන්නයි නන්නත්තර වෙනවා. අද ලංකාවේ තියෙන විකාර ටික බලනකොට ඒ වගේ මේ යෝගාවචරය කියන තකතිරු જાතිය කියන කතාවල් දිහා අහනකොට මෙව තියෙන ලේඛනගත වෙලා තියෙන සම්ප්‍රදායක් අපට තිබීම අපේ ලොකු ජයග්‍රහණයක්. වයි එකම දෙයක්වත් වාර්තාගත වෙලා නැත්තේ නෑ. ඒ තරම්ම විශාල දැනුම් සම්භාරයක් තමයි මේ තේරවාදය කියලා කියන්නේ. හැබැයි ඒක අර දාන පිටරක් දෙන කෙනාට මේකේ පිටලෙල්ල තමයි ලෙව කන්න හම්බ වෙන්නේ මේක ඇතුළට යන්න හම්බ වෙන්නේ. සිල් ලකින එක්කනට ඊට වැඩි පොඩ්ඩක් යන්න හම්බ වෙනවා. නමුත් විපස්සනා භාවනා කරන කෙනාට වගේ සමතයත් පහු කරන යන කෙනාට වගේ මේ බුදුරජාන් වහන්සේ ජීපු මේ ධර්මයේ ධර්ම ඕජාව රස බලන්න බෑ නමුත් ඒ රස බලනවා කියන්නේ හැම තැනකදීම බොරු වලකට වැටෙනවා මේ වෙලා වෙලා වෙලා වෙලා ඉස්සරහට යනකොට තමයි කවදාද තේරෙන්නේ මේව සෑම දෙයක්ම කොකු එහෙම නැත්නම් සංයෝජන එකක්වත් ගණන් ගන්න නැතුව මේ හැතැම්ම දුර ගමනක් යන මිනිහෙක් හැම හැතැම්ම කනකොට වැඳ වැඳ ඉඳ ගියොත් ගමන යන්න හම්බ වෙන්නේ. මේ හැතැම්ම ගන්න සීඝ්‍රයෙන් පහුවෙන්න ඕන. පහු වෙනකොට තමයි ගමන යන්නේ. අන්න ඒ විදිහට මේවා මේ රූප විකාර බව දැනගෙන ඒ ගෙවම් කරමින් ඉදිරියට යන්න නම් මේ රූපය පිළිබඳව අතීත වශයෙන් පෙරවිසූ කඳ විලියත දැකීම හෝ වර්තමාන වශයෙන් මේ රූපේ පෙන්වන්න පුළුවන් 18 සංචික දක්වන ඉව්වා ඇල්ලීම හෝ දෙකෙන්ම සිද්ධ වෙන්නේ එකයි. මෙව්වා තියෙද්දි ගෙවම් කරගෙන ඉදිරියට ගියොත් රූපයගේ ප්‍රകൃතිය ඒක සරුවචනට පෙන්වන රුප්පණ ගතිය. රුප්පණ ගතිය කියලා කියන්නේ අද්‍රව්‍යයෙන් ද්‍රව්‍ය වෙන් කරනකොට ද්‍රව්‍ය කියන්නේ රූප, අද්‍රව්‍ය කියලා කියන අපි නාම කියලා ගමු. ද්‍රව්‍යයේ තියෙන ලක්ෂණය තමයි උණුසුමට සිසිලට කිපෙනවා. විවිධ සත්තු ඇවිල්ලා විදිනකොට රිදෙනවා. ඒ රුප්පණ ගතිය. ඒ රුප්පණ ගතිය රාහුල පුංචි හාමුදුරන බුදුන් වහන්සේ සඳහා කරනවා අජ්ජත්තං පටවි ධාතු බාහිරා පටවි ධාතු පටවි ධාතු රේවේසා රාහුලේ උඹ ඔය අභ්‍යන්තරයේ තියෙන පටවි ධාතුව කියන කොටසක් තියෙනවනේ මේ ඇට දත් නියපොතු ගොරෝසු දේවල් බාහිරේ තියෙන පටවි ධාතු කියලා જાතියක් අපි දන්න මේ පොළව ගල් ගස්සරීමි කියලා මේ හුදු පටවි ධාතු පමණයි ඇතුළත පටවි ධාතු පටවි ධාතු කියලා වෙනසක් නැහැ ඔක්කොම දින හුදු රූපණ ගතිය විතරයි මේ තමන්ගේ දෙයට කැපෙනකොට රිදෙනකොට අඬන ගතියත් අනුන්ගේ දේවල් වලට නොකරන ගතියත් ඒ රූප ධාතු වල ලක්ෂණයක් නෙවෙයි මේ තමන් එවුවා අඳුනා ගැනීම මත ඇති වෙන විකාරයක් නිසා අපිට තුවාලයක් වෙනකොට ලෙඩ වෙනකොට දත් වැටෙනකොට කෙස් පැහෙනකොට පුදුමාකාර කනගාටුවක් තියෙනවා. මුත් ගහක කොලයක් ඉදලා වැටෙනකොට අපිට ඒක ප්‍රශ්නයක් නෑ. ගඟක් පල්ලෙහාට ගලාන ගියාට ප්‍රශ්නයක් නෑ. මං ගියපාර බණ කියනකොට ඒ කවිය කිව්වා මේ ගලක් නම් පැලෙති පුපුරති දි රායති ගඟක් නම් ගලති මොහොතට ගලා යති මලක් නම් පිපෙති පරවෙති පෙති හැලෙති කියනකොට බලහන් එක්කෙනෙක් කිව්වා තුන්වෙනි පදේ කිව්වා වලක්වන්න බැරි මේ මරණයේ හැටි ඒක තමයි ඇත්තටම ගාතාව මට මතක විදිහට තියෙන තුන්වෙනි පදේ මේ කොයි එක තියා බලන් හිටියත් ඒවා විකාර වෙලා යනවා නමුත් කොයි එක උනත් Tamange ඇඟේ කෙස් ගහක් ඉදුණොත් ඇහක් නොපෙනී ගියොත් දතක් වැටුණොත් අනියම් මේ මල්ල විකාරයයි. බාහිරේ මේ ඔක්කොම දිහා බලන මේකමයි මේ ඇතුලේ තියෙන්නේ. ඇතුලේමයි මේ පිට තියෙන්නේ කියලා බලන්ඩ අපි කොච්චරනම් මේකේ තියෙන රුප්පණ ගතිය පමණයි මගේ ගතියක් ඒ ගතියයි රුප්පණ ගතියට නැහැ. පටවි ධාතුවට නෑ මේ මගේ පටවි ධාතුව උඹේ පටවි ධාතුව කියලා උපමාවකට කියනවා උඹහක වැටිච්ච උඹහක් කුඩ වැටිච්ච මාන පඳුරක් කවදාවත් දන්නේ නැහැ මම වැඩිලා තියෙන උඹහක කියලා. ඒ වගේම උඹහ දන්නෙත් නැහැ මගේ ඇතුලේ මානබඳුරක් අවිලා තියෙනවා කියලා. ඒ වගේ හිස් කබලවත් ඔලුවවත් දන්නේ නැහැ කෙස් තියෙනවා කියලා. කෙස් දන්නෙත් නැහැ මේක තියෙන්නේ මිනිස්සෙක් ඔලුවේ කියලා. ඉතින් අපි ඔක පීරනකොට කණ්ණාඩියෙන් බලන. ඒ වගේම හෙයා ස්ටයිල් ලානකොට අනුන්ගේ කේසව කාරණ වර්ණ මේ මොනවාද මේ කේශ කලාපේ දිහා බලනකොට පුදුමාකාර හැඟුම් දරවන ගතියක් තියෙනවා. මේකේ තියෙන හුදු රුප්පණ ගතිය විතරයි. ඔකේ අතීත බැලුවත් පේන තියෙන අර වගේ මේක මම මේක මගේ ආත්මය කියාගත් ආ වූ මායාවක්. නැත්නම් උපාදානයක්. වර්තමාන බැලුවෙත් ඕක තියෙන්නේ ওই දෙකෙන් එකකවත් රූපයාගේ ප්‍රകൃතිය පේන්නේ නැහැ. නැත්නම් බුදුහාමුදුරුවෝ දැකපු දැක්ම දකින්න බෑ. දකින්න බෑ කියලා අපිව නීච කරලා පහත් කරන්න මාගේ සරුවච්චන් වහන්සේ මේ රූප ලක්ෂණ පෙන්වන්නේ. උන්වහන්සේ මේ සඳහා කියන්නේ බලපු රූපේ නැවත බලන්න. නැවතත් බලන්න. එකම දේ නැවත බලාන බලාන යනකොට නෑ බෑ කියන්න බැරි විදිහට මේ රූපයගේ ප්‍රകൃතිය පේන. අපිට තියෙන දුර්ලභම තමයි අර එකම දේ නැවත බලන්න බැරිකම. අපිට ඒ තරම් ඉවසිල්ලක් නැහැ. අපිට ගොඩක් වැඩ. අපිට ගොඩක් රාජකාරී. ඉතින් අන්තිමට ඒ වයසට ගියාට පස්සේ ලෙඩ වුණාට පස්සේ මරණයට ගියාට පස්සේ තේින පටන් ගන්න ඔය ඔය රාජකාරී කියලා කරපු එකකින්වත් කිසිම උදව්වක් නැහැ. ඉතුරු වෙන්නේ මේ දිරාගේ කය විතරයි. ඒකත් දැන් කීවා නාහන ගතියට ඇවිල්ලා වම තියන්න හදනකොට දකුණ තමයි කියවේ. දකුණ තියනකොට වම යන්නේ. උතුර බලනකොට දකුණ පෙයි. මොනවාරි කියනකොට ලොල්ලොල්ලොල්ලො ගන්න. අනේ ඉදාට තමයි තේරෙන්නේ මේක දැකගෙන හිටියා නම් මේ දවසටපත් වෙන බව තේනවා නම් ඒ දවස්වල ඒ කරපු ඒ ඉලන්දාරිකම් වෙනුවට පව් කරන වෙනුවට අනේ පව් නොකර ඉන්න තිබුණා. මේ කය අඳුනා ගන්න තිබුණා කියලා තේරෙනවා. නමුත් තරුණ වයසේදී කිව්වොත් අනේ භාවනා කරපළයි කියලා දෙන නිදහසට කරුණු මම කියන්න ඕන ඕගොල්ලෝ දන්න. ඒ නිසා සරුවචනන්සේ මතක් කරන්නේ මේ සූත්‍රයේදී මේ රූප ධර්මයා පිළිබඳව මොකද්ද මේ කියලා. ඒකේ ඇති හැටි මොකද්ද කියලා දැනගන්න එකම නැවත නැවත නැවත නැවත බලන්න පටන් අරගත්තොත් රූප ධර්මයක් මේ ආස්වාද ප්‍රසාද දැක්කොත් මුළු ලෝකෙම ඒක ඇතුළේ තියෙනවා. මොනම විද්‍යකින්වත් බාහිරේ බලන්න දෙයක් නැහැ. මුළු ලෝකෙ පුරාවටම තියෙන පට වියාපෝතේජෝ වායෝ ආස්වාද ප්‍රසාදයේ තියෙන එකයි. නමුත් ආස්වාද ප්‍රසාදයේදී පට වියාපෝතේජෝ ගෙවම් කරලා අවකාශයට යන්න පුළුවන්. රොකට් එකකින් අජට අවකාශයට යන එක නෙවෙයි ආස්වාස් ප්‍රසාරතොත් යන. අන්න යන වෙලාවේදී කලබල වෙන්න එපා. මේ පටවිය ආපෝ තේජෝ කියලා කියන්නේ ආස්තිකත්වයේ ඇති බව, ඒ ආස්තිකත්වයේ තියෙන නාස්තිකත්වයේ තුලයි මේ ලෝකයේ සම්පූර්ණ විශ්වය ගත්තොත් ඒකේ ආලෝකේ පරාවර්තනය කරන්න පුළුවන් රූප ද්‍රව්‍ය ඉතාමත්ම ටිකයි තියෙන්නේ. අනිත් හැබැයි හුද්දු අවකාශය. ඒක හද විද්‍යාඥයෝ කියන්නේ 104යි තියෙන්නේ මුළු අවකාශයේ ආලෝකයක් වටච්චාම පරිවර්තනය කරන්න පුළුවන් පරාවර්තනය කරන්න පුළුවන් හැඩයක් ආකාරයක් වෙන්න අපේ රූප කියන දේවල් මුළු විශ්වෙම තියෙන 104ක් විතර වගේ අපේ මේ කය ගත්තත් ඒකේ රූප කොටස ගත්තොත් මේකෙන් 4 එකයි මේ 104යි තියෙන්නේ අනික් කරේ තියෙන අවකාශය. අපි කවදාකවත් අවකාශය දැකලත් නැහැ, දකින්නෙත් නැහැ. අපි දකින්නේ අර දිලිසෙන කොටස් ටික විතරයි. ඒකල තමයි අපි කියන්නේ අපි භෞතික විද්‍යාඥයෝ, අපි විශේෂඥවරු අරක දන්නවා මේක දන්නවයි කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ සියල්ල දැක්ලා කරන කතාවත් එක බලනකොට අපි මොනතරම් අඳබාලද කියලා. ඒ නිසා සරුවචනාංශේ මම නැවතත් කියනවා මේවා පෙන්වන්නේ කෙනෙකුට හීනමානයක් ඇතිකරන්න උඹලා මට විතරයි බුදු වෙන්න පුළුවන් උඹලට බෑ කියන්න නෙමෙයි. උන්වහන්සේ කෙනෙකුට ක්‍රමයක් තියෙනවා. ඒකට කියනවා අනුපස්සනාව කියලා. එකම හුස්ම රැල්ල නැත්තම් පිම්බීමක් කිදීම නැත්තම් සක්මන් කරනකොට වම දකුණ දැකපු දෙයම නැවතත් ධර්ම ගෞරවයෙන් ආදරයෙන් ප්‍රේමයෙන් ඒකම දිහා බල බල ඉන්නකොට ඒකේ ආස්තිකත්වය තුල නාස්තිකත්වය දැක ගන්න පුළුවන්. අල්ලන්න කරන්න පුළුවන් මනින්න කියන්න පුළුවන් දේවල් තුල ඒව සියල්ල ගෙවම් කරනකොට අන්න අර අවකාශ නමුත් මේ කියන්නේ නිවන නෙවෙයි මේ රූප ධර්ම ගෙවම් කිරීම පමණයි. ඒක සරුවච්චන් වහන්සේ ආනාපාන සති සූත්‍රයේ නැත්නම් සම්මාදි සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් කරන්නේ පස්සම් බයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්ඛති පස්සම් බයං කාය සංකාරං පස්ස සිස්සාමිති සික්ඛති කියලා මේ කාය අඩු කරන්න පුළුවන් අන්තිම අඩු කරලා ගන්නකොට පණ තියෙන කයක් කියන එකේ අඩු කරන්න පුළුවන් නැතුව බැරි මට්ටමට අඩු කරනකොට හුස්ම ටික තමයි ඉතුරු වෙන්නේ. අන්නේ හුස්ම සංසිඳුණාට පස්සේ පටවියාපෝ තේජෝ හරහා අවකාශයට ගියාට පස්සේ ඒක තමයි කියන්නේ සංසිද්ධුමින් සංසිද්ධුමින් හුස්ම ගන්නවා. ඉතින් මේ தත්ත්වයට යනකොට හුඟක් වෙලාට යෝගාවචරයට තද්ද බල නිින්දකට ඇවිල්ලා ගැස්සিলা අර නාස්තිකත්වයේ බය උපදවන. එහෙම නැත්නම් හයියෙන් හුස්ම අරගන්න හිතිලා මේක කැඩේ. එහෙම නැත්නම් මේ මට වැරදිලා මට මේ හොඳට පෙනිපෙනි තිබුණේක දැන් නැති වුණා මේ හුස්ම නැතුව ඉන්නත් බැරි වෙයි කියලා සැකපොදු. අනිවක් කරන්නේ නැතුව මේ ආස්තිකත්වය තුළ නාස්තිකත්වයට එනවා. එතකොට සහැල්ලු ගතිය, ආලෝක වගේ දේවලුත් පහරනවා, කම්මැලි බය ගතිත් පහරනවා. මේ සේරම මේ පිටින් තියෙන වේදනා සංඥා සංඛාර කියන தত্ত্ব මේවා සේරම චීති බුදුන් අදහාගෙන. මේවා සේරම චීති සතිය අදහාගෙන. මේවා සේරම චීති සමාධිය අදාහගෙන යනවා කියන මිනිහටයි යෝගාවචරය කියලා කියන්නේ. ඒ ඒ ශාක්‍ය සිංහ තමයි. නැත්තම් ශාක්‍ය පුත්‍ර ශාක්‍ය දීතා. මේ යන ගමන සඳහා අපිට කිසිම කෙනෙකුගේ කිසිම හවුහරණක් නැහැ. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මට කරන්න දෙයක් නැහැ. උඹලා මේක කරලා ජීවිත පරිත්‍යාගයෙන් කැප කරලා කළොත් අවුරුදු 7ක් ඇතුළත මේක කපාගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් අදුම වශයෙන් කියන දවස් 7ක් ඇතුළත කපන්න. මේ සඳහා භාවනාව අත්‍යවශ්‍යයි. නමුත් ඒ වාගෙම ඒ භාවනා සඳහා ජීවිය යුතු සුතමේ ඥානයි. එවන තමයි අපිට අපි ලොකු සංසින්න කාලේ කියන්නේ ලෑස්තිලා යන්නේක. තාමත්ම වැදගත්. ඉතින් ඊටාමත් වැදගත් වුණාට මෙතන ඉන්න වයසක ඇත්තෝ දන්නවා මීට අවුරුදු 10කට 5කට 20කට 30කට ඉස්සෙල්ලා මේවා මොනම දෙයක්වත් අපේ ශාසනයේ තිබුණේ නැහැ. අපේ ශාසනය සම්පූර්ණයෙන්ම සෝදපාලුවට ලක් වෙලා තිබුණා. දැන් මේ පසුගිය අවුරුදු 20 30 ඇතුළත මෙවුවා පිළිබඳව ඉතාම සියුම් කරුණු දැන් හොයන කෙනාට හොයන්න පුළුවන්. ඒ මොකද හේතුව සෑහෙන විශ්වාස භාවනා කරන නිසා. ඒ වගේම නවීන විද්‍යානුකූලව මේ ඔක්කොගම තියෙන ඇත්ත අමුතු පැත්තකින් පෙන්වන්න පටන් ගත්තා. නිසා අපි ඉපදිලා තියෙන පස්ම හැබැලුම් බල්ලා ඉපදිච්ච ජීවිතේ. අපිට මාසෙයේම කරන්න පුළුවන් පසුබිමක් තියෙනවා. මං හිතන්නේ ඒකට හොඳම නිදර්ශන තමයි අපිට මෙතන ඉඳගෙනද බණ කියන්න පුළුවන් වෙන්නේ. හීනකින්වත් පුළුවන් තැනක් නෙමෙයි මෙතන. තිබුණ විදියට බණ කියන්න පුළුවන්. ඒ වගේ මේ ලෝකයේ තියෙන මේ යුග පෙරළියේ ආශ්චර්ය ධර්ම. ඉතින් ඒක එහෙමම වෙන්නල් අපි නිකන් ඉන්නව වෙනුවට අපි උත්සාහ කරන්න ඕනේ ඒ එක සැරයක් කරලා පාවා දෙන්නේ නැතුව දෙකක් කරලා පාවා දෙන්නේ නැතුව තුනක් කරලා නැතුව මේ සඳහාම නැවත නැවත කිවිල්ලේ ඒ බුදුහාමුදුරු පින්න පාර්ථ කියන්න පටන් අරගත්තොත් අපි මේ රූපය අල්ලන්නේ මේක මමය මේක මගේය මම රූපයේය රූපේ මගේය කියා ගන්නා වූ මේ බොළඳ වැඩ අතහැරලා රූපණං ඇතුළත පිට දෙකම එකයි සංසාරේ පුරාටත් කිරුවේ මේකයි අනී අපිට රූපේ මාර්ගයෙන් අරූපේට අතරමහා ධාතුන්ගේ මාර්ගයෙන් අවකාශයට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා. ඉතින් මම හිතනවා අද ධර්ම දේශනාව මෙතනින් මම නැත කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ භාවනා කරන ඇත්තන්ට මේ භාවනා කරගෙන යනකොට මේ වගේ ප්‍රශ්න මතුවෙනකොට සැක උපදවන එක ඒ කෙලක දෝෂයක් නෙවෙයි. නමුත් අපි වැඩ කරන තේරවාද ශාසනයම සේරම වාර්තාගත වෙලා තියෙනවා. ඒක නිසා අපිට හරියට ඒක නියම අර්ථකථනයට දාගත්තොත් ලොකු ධෛර්යයක් ඇති වෙනවා. අපි නන්නත්තර වෙලා නැහැ. අපි මේ කාලේ නාස්ති කරලා නැහැ. අපි මේ වටිනා දෙයක් කරන්න කියලා ආන්නේම කෙරුවොත් පමණක් අපිට මේ වේදු මේ කායනපසන ආහාරා වේදනපසනට යන්න. එහෙම නැත්නම් වෙන්නේ මොකද්ද? දිගටෝ මේ කායනපසන අනාන ගාගෙන කක්ක කරගෙන ඉන්න එකයි වෙන්නේ. කක්ක කෙරුවට කමන්නේ ගා ගන්න එපා. ඒක පොඩි කාලේ අපි කරලා තියෙන හැටිවිල්ල. දැන් කරන්න තියෙන්නේ එකක් කරලිවල ඒක පැත්තක තියලා පිසුදුට යන. ඒ නිසා කායනුපසන හරහා වේදනානුපසන යන ඉස්සර වෙලා මේ කරුණු අත් නොවිඳපු කෙනෙක් මේ භාවනා කරන පිරිස අතර එක්කෙනෙක්වත් නැහැ. ඒ තරම්ම මේ පිරිසට අත්දැකීම තියෙනවා. අපි දැනගන්න ඕනේ මේක හරහා යනකොට මේ අතහල යුතු පැති දෙක අතහැරලා මැදමාවත දිගේ යන්න ඕනේ කරුණාකර ඒ පාරදී තණ්හා ඇති වෙන්න, දෘෂ්ටි ඇති වෙන්න, මාන ඇති වෙන්න දෙන්න එපා. අපි වැඩ කරන්නේ සත්පුරුෂ ධර්මයක සත්පුරුෂ විනයක සත්පුරුෂ දක්ෂතා මත කියලා බුදුහාමුදුරන්ගේ ධර්ම කොටස තේරුම් ගන්න වැඩ කළොත් එක්කෙනෙක්වත් දැක්කොත් ඒ දැනුම අනිත් සියලු දෙනාටම සමෝසේ වටිනාකමක් එනවා. තදාකත් ඒ අත්දැකීම පෞද්ගලික වෙන්නේ ඒක සාසනික අත්දැකීමක්. ඒ නිසා අපි මේ කරන උත්සාහයෙන් ලැබෙන ඒ good vibration එහෙම නැත්නම් ඒකේ නිකුත් වෙන නියම තරංග කිසිසේත්ම පෞද්ගලික දෙයක් ඒ වටාමත්ම වටින දේවල්. නිසා මේ Tamanට කරගන්නවා කියලා හිතන්න නරකයි. හැමෝටම බැරි නිසා පුළුවන් කෙනා. මේක ඇති කරගෙන මේ අවුරුදු 2600ක් මේ ගෙනාපු પરම්පරාව ආම්බයක් නෙවෙයි. අපිත් මරුණට පස්සේ මේක නැති પરම්පරාවක්, නිමි પરම්පරාවක් වෙන්න දෙන්න තෝ කරන්න නම් මේ දැනට කරගෙන යන එක තව තවත් ශක්තිය ධෛර්යය වඩාන ඉදිරියට කරගෙන යන්න මේ ධර්ම කොටාශයත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මම මෙතන නැත කරනවා සියලු දෙනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා